සුද්ධ කියන්නේ පිරිසිදු වෙනවා. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදු වෙනවා. හොඳටම පිරිසිදුයි. ඒ විසුද්ධි මාර්ගයෙන් හතරවෙනි විසුද්ධිය එවත් කාංකා විතරණ විසුද්ධිය පිළිබඳවයි අදත් ධර්ම දේශනාව. සීල විසුද්ධිය නැතුව චිත්ත විසුද්ධියට යන්න බෑ. චිත්ත විසුද්ධි නැතුව දිට්ටි විසුද්ධියට යන්න බෑ. දික්ටි විසුද්ධි නැතුව කාංකා විතරණ විසුද්ධියට යන්න බෑ. කාංකා විතරණ විසුද්ධිය නැතුව මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය නැතුව ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය නැතුව ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ. අනුපිළිවෙලක් තියෙන්නේ. ඒ අනුපිළිවෙල අපි දැන් ඒ විසුද්ධි මාර්ග තුනක් ධර්ම දේශනා රාශියකින් 40කට ආසන්න ප්‍රමාණයකින් අපි දේශනා කළා. ඒතර දිට්ටි විසුද්ධියේදී අපි පැහැදිලි කළා පෙන්නවා කරුණු 201ක් උපකාර කරගෙන ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ කුමක්ද කියන කාරණය. නාම රූප දෙකක් කියන කාරණය. නාම කියන්නේ සිත හා සිතුවිලි වලට අනිකුත් සියලුම විශ්ව ක්‍රියාත්මක කරන සියලුම දේවල් රූප එවත් සතර මහා ධාතු එවත් සුද්දාෂ්ටක කලාපය. එච්චරයි ලෝකෙ තියෙන්නේ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ මනාව අවබෝධ කරගත යුතු ධර්මතා දෙකයි තියෙන්නේ. මනාව අවබෝධ කරගන්න ධර්මතා දෙකයි නාමංච රූපංච. අද අපි හොයන්නේ ඒ නාම රූප දෙකේ හේතු. ප්‍රා නාම රූප දෙකක්මයි තියන්නේ කියලා හොඳටම පැහැදිලි නම් අපට ගැටලුවක් නැහැ හේතු හොයන්ට යන්න. මොකද ඒ ධර්මතා දෙකේ හේතු හොයන්නේ. ඒකෙනුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ කරුණු දෙකෙනුත් ඉස්සලාම පරීක්ෂා කරන්න රූපය පිළිබඳව. ඒතර රූප කියන්නේ සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ට කලාප. අපි ඒ සඳහා ගන්නවා කරුණු රාශියක්. මොකද අවබෝධ කරගන්න නම් එක කරුණක් දෙකක් පහක් 10ක් 15ක් 20ක් 30ක් 40ක් පරීක්ෂා කරලා ස්ථාවර වෙන්නේ. සහතික වෙන්නේ. කරුණු 200 එකම පරීක්ෂා කළොත් හේතු ප්‍රත්‍ය අනුව අවබෝධය ස්ථිරයි. ප්‍රත්‍යක්ෂයි. ඥානෙ ප්‍රත්‍යක්ෂයි. එහෙනම් අපි හේතු ප්‍රත්‍ය නාම රූප දෙක සකස් වෙන්නේ කොහොමද කියන කරුණු හේතු අද දේශනා කරනවා. ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ හොඳට අහන්න. තැන්පත් සිතින් අහන්න. මොකද ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. මොකද බුදුරජාන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන කල්පනා කරා අතිශය ගැඹීර ධර්මයක් මේක. මේක මම කොහොමද මේ සත්‍යයට දේශනා කරන්නේ? අවබෝධ කරගන්න පුළුවන් වෙයිද? නැතන්දි මහා බ්‍රහ්ම ඉදිරිපත් වෙලා කිව්වා. සිත දැක්කා මහා බ්‍රහ්මයා බුදුරජාන් වහන්සේට ඇවිල්ලා කිව්වා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න. අවබෝධ කරගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවා. ඒක නිසා දේශනා කරන්න. ඒක නිසා ගැඹීර ධර්මයක් පුළුවන් තරම් සරලව කියනවා. පැහැදිලි කරනවා. අපි දිට්ඨි විසුද්ධියේදී කරුණු දෙසේ එකක් බෙදලා රූප වලට කොටසක් පෙන්වුවා නාමය වලට කොටසක් පෙන්වුවා දැන් එකෙන් අද ගන්නවා පළමෙම රූප. ତර රූප කියන්නේ සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාපයයි කියන කාරණය දැන් ඔයත් හොඳට දන්නවා. හොඳට දන්නවා. ତර රූප කියන වචනේ අපි පාවිච්චි කරන්නේ අවබෝධ කරගැනීමේ පහසුව පිණිස. නමුත් රූප කියන්නේ සතර මහා ධාතු. ඒවා සුද්දාෂ්ටක කලාපය ඒකේ තියෙන්නේ ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වීමක් ඒ නිසා රූප කියනවා. රුප්පණේ හැවත් වෙනස් වීම. ඒ තියෙන්නේ සතර මහා ධාතුන්ගේ වෙනස් වීමක් තියෙනවා. එහෙනම් චක්කු ප්‍රසාද රූප චක්කු කියන්නේ ඇස ප්‍රසාද රූපයක්. ඒ පිළිබඳව මම දිට්ඨි විසුද්ධියේදී පැහැදිලි කළා මේක ප්‍රසාද රූපයක් වෙන්නේ කොහොමද කියන එක. පෙර කර්මෙන් ලැබිච්ච දායාදයක් නිසා ප්‍රසාද රූපයක්. එහෙනම් මේකේ හේතු වර්තමාන හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වර්තමානයේ හේතු නාම ධර්ම දෙකක් තියෙනවා. රූප ධර්ම දෙකක් තියෙනවා. ඒ කියන්නේ සතර මහා ධාතය සුද්දාස්ත්‍රක කලාප දෙකක් තියෙනවා. සිතහ සිතුවිලි දෙකක් තියෙනවා. ඒ කොහොමද? චක්ක ප්‍රසාද රූපේ කියන්නේ සතර මහා ධාතය සුද්දාස්ත්‍රක කලාපේ ක්‍රියාවක්. තර සතර මහා ධාතය සුද්ධාෂ්ටක කලාපයේ ආයුෂ අපි දැන් දන්නවා. චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදලා. ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙනවා. තර චක්ක ප්‍රසාද රූපේවත් ඒ සුද්ධාෂ්ටක කලාපයේ චිතක්ෂණ 17ක් තුළ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි ඇහැක්කවත් චක්කු ප්‍රසාද රූපයක් තියෙන බව අපට පේනවා. බුදුරජාණන් වහන්සේ ඒකට හේතු කියනවා. එහෙනම් මේ තියෙන බව පේන්නේ. තියෙන බව පේන්න නාම ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා. නාම ධර්ම දෙක තමයි කර්මය එකක් අනිත් එක සිත. පෙර කරගත්ත කර්මය වල ඒකට කියන උපස්තම්භක කර්මය කියලා. උපපීඩක කර්මයක් කියනවා. උපස්තම්භක කර්මය කියන්නේ මේ හටගත් චක්ක ප්‍රසාද රූපේ සුද්දාෂ්ටක කලාප ඇදගෙන යන්න උපකාර කරන ධර්මයේ උපස්තම්භක කර්මය. ඒතර කර්ම කියන්නේ සිතුවිලි හෙවත් නාම ධර්ම. හරිද? ඒතර වර්තමානයේ මේ මොහොතේ කර්මය විසින් ඒ කියන්නේ කර්ම කියන්නේ නාම ධර්මයක්. එතකොට මේ නාම ධර්මය මේ සුද්දාස්ත්‍රක කලාපේ අර ප්‍රවෘත්තියට පැවැත්මට උදව් කරන, උපකාර කරන, පිහිට වෙන, ප්‍රත්‍ය වෙන. අනිත් එක තමයි සිතේ පවතිීම. දැන් සිතේ පැවතීම නැවතුනොත් චක්ක ප්‍රසාද රූපේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මරුණාට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. එහි ක්‍රියාකාරීත්වය නැහැ. එහෙනම් සිතේ පැවැත්ම කියන්නේ තව නාම ධර්මයක් ප්‍රත්‍ය වෙනවා. කර්මය කියන්නේ පෙරස් කරගත්ත පෙර සිතේ හැසිරිච්ච ආකාරයයි කර්ම කියන්නේ. එතකොට පෙර භවවල සිත හැසිරිච්ච ආකාරය වර්තමාන භවයේ ප්‍රත්‍ය වෙනවා මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට පැවැත්මට ඇදගෙන යන. ඒ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවනේ. හැබැයි ඒ ඉපද බිඳෙනව වෙනුවට අර කර්මය පෙරභවයේ කරගත් සිත හැසිරිච්ච ආකාරය දර කර්මය නාම ධර්මයක්. ඒ නාම ධර්මය මේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය උපකාර වෙනවා. ඒතර සිතේ ප්‍රවෘතිය මේ සතර මහා ධාතුන්ගේ පැවැත්මට ප්‍රත්‍ය උපකාරයයි. ඒතර නාම ධර්ම දෙකක් මේ රූප ධර්මය හේවත් මේ සුද්දාෂ්ට කලාපය ඇදගෙන යන්න උපකාර වෙනවද නැද්ද? උපකාර වෙනවා. නාම ධර්ම දෙකක්. රූප ධර්ම දෙයකට උපකාර වෙනවා මේ රූප ධර්ම ඇදගෙන යන්න. එතකොට රූප ධර්ම කියන වචනේ අපි දැන් අයින් කරනවා සතර මහා ධාතු කියන වචනේ ගන්න. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ඇදගෙන යන්න තව සතර මහා ධාතුන් කොටස් දෙකක් නිරන්තරයෙන් උදව් කරනවා. සීත උෂ්ණ දෙක. සීත උෂ්ණ දෙකේ තියෙන්නේ සතර මහා ධාතු අසුද්දාෂ්ට කලාපේ. ආහාරය මොනවද තියෙන්නේ? සුද්දාෂ්ට කලාපේ. ତර සීත උෂ්ණ දෙකේ තියෙන ඒ සතර මහා ධාතුන් හා අපි ගන්න ආහාරයේ තියෙන සතර මහා ධාතුන් පඨවි ආපෝතේජ වායෝ සුද්දාෂ්ට කලාපයේ වර්ණ ගන්ධ රසෝච ආහාරයේ තියෙන්නේ සුද්දාෂ්ට කලාපයේ සීත උෂ්ණ දෙකේ තියෙන්නේ ඒ තියෙන්නේ ඔය සුද්දාෂ්ට කලාපයේ එතකොට මේ චක්ක ප්‍රසාද රූපේ පැවැත්මක්ද තියෙන්නේ මේ වර්තමානයේ මේ මොහොතේ මේ සිදුවීම නාම ධර්ම දෙකක් මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ප්‍රත්‍ය වෙනවද රූප ධර්ම දෙකක් මේ සතර මහා ධාතු ඒ කියන්නේ ඒ සතර මහා ධාතු කොටස් දෙකක් මේ සතර මහා ධාතුන්ගේ කොටස් ටික ක්‍රියාත්මක වෙන්න ප්‍රත්‍ය වෙනවද නැද්ද? තේරුණාද නැහැ කිපේ. තේරුණාද කිපේ. දැන් එතකොට සත්‍යයකුත් නැහැ, හැකුත් නැහැ නේද? අපි මුලාවක නේද හිටියේ. මේ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්ම හේතුප්‍රත්‍ය. හේතුන්ගෙන් හට ගන්නවා කියන කාරණය. ඒතොර වර්තමානයේ ඒතොර චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. එහෙනම් මේ ස්පිලං ගහන්න තරම් ඒ තරම්වත් කාලයක් මේක පවතින්නේ මොකද තත්පරයක් ලක්ෂයකට බෙදලා ගන්නවා කියන්නේ. ඒ තරම් කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙනකොට හැබැයි මේක මම මීට කලිනුත් පෙන්නලා තියෙනවා. අවස්ථා තුනක් තියෙනවා. හටගැන්මේ අවස්ථාවක් තියෙනවා. ඒ සතර මහා ධාතුන්ගේ හටගැන්මේ අවස්ථාවක් තියෙනවා. පැවැත්මේ අවස්ථාවක් තියෙනවා විනාශයේ අවස්ථාවක් තියෙනවා. ඒකට කියන උපාද තితి හම අහලා තියෙන හැම එකක්. උපාද තితి බංග අවස්ථා තුනක් තියෙනවා. ඒතර චිතක්ෂණ 17යි 17 තුනෙන් වැඩි කරාම 51යි. ඒකෙන් හටගන්න යන්නේ ඒ කියන්නේ සතර මහා ධාතුන් කර්මයෙන් සිතේ ප්‍රවෘත්ති ආනුව සීත උෂ්ණ දෙකෙන් හා ආහාරයෙන් වර්තමානයි. ඒතර හට ගන්න යන එක චිතක්ෂණයයි. බින්දල අවසන් වෙන එක චිතක්ෂණයයි. 51න් දෙකක් ගියාම 49යි. ওই 49 තුල තමයි ජරා කියන ස්වභාවයටපත් වෙන්නේ. දිරන්නේ. තේරෙනවද? එතකොට දැන් නාම ධර්ම දෙකක් මේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍යද නැද්ද? සිත හා සිතුවිලි දෙකක්. ඒ කියන්නේ කර්මය පෙර භවයේ කරගත්ත කර්මයට අනුව තමයි මේකේ මේ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැදුවේ. එතකොට ඒකේ හැඩය හැදුවේ. ඒ සිත පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරය. ඒකට තමයි කර්ම කිව්වේ. හරිද? ඒතර වර්තමානයේ ඒකට උපස්තම්භක වශයෙන් සහයෝගය දෙනවා ඒ සතර මහා ධාතුන් ඇදගෙන යන්න. හරිද? එතකොට සිතේ ප්‍රවෘතිය තියෙනවනේ නවතින්න නැතුව ඇදගෙන යනවනේ සිත. කසිතවිල්ලක් නැති වෙනකොට තව සිතවිල්ලක් එනවා. ඒ සිතවිල්ල නැති වෙනකොට තව සිතවිල්ලක් එනවා. එතකොට සිතේ ප්‍රවෘත්ති අනුව එහි මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තියෙනවා. එතකොට චිතක්ෂණ 49 කුඩා චිතක්ෂණ 49ක් තුන. එතකොට නාම ධර්ම දෙකක් සීත උෂ්ණ දෙක සමව පවතින තාක්කල් ඇහි මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තියෙනවා. අධික සීතලක තිබ්බොත් ඇහැ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අධික උෂ්ණත්වයක තිබ්බොත් ඒත් නැහැ. ඒතර සීත උෂ්ණ සමවපවතින තාක්කල් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තියෙනවා. ගන්න ආහාරේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තියෙන මොහොතක් මොහොතක් මොහොතක් මොහොතක් පහසා මේ කරුණු හතර මේ සතර මහා ධාතුවත් මේ සුද්ධාෂ්ටක කලාපේ ප්‍රවෘත්තියට පැවැත්මට උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා උදව් වෙනවා. නාමයේ රූපයට ප්‍රත්‍යද? රූපේ රූපයට ප්‍රත්‍යද? එහෙම නැතුව මෙතන මොකද්ද තියෙන්නේ? දැන් ඇහක් දකින්න බෑ නේද? හැබැයි අපි සම්මුතියෙන් ඇහක් දකිනවා. කමක් නෑ ඒක. කතා කරන්න වෙන්නේ ඇහැ ගැන සම්මුතිය. හැබැයි ධර්ම පිළිබඳව අවබෝධ කරගන්න නම් පරමාර්ථයට මනස ගන්න ඕනේ. සත්‍ය වශයෙන් සිදුවෙන සිදුවීමට මනස ගන්න වෙනවා, සිත ගන්න වෙනවා. එතකොට තමයි යථාර්ථය දකින්නේ. සත්‍ය දකින්නේ. ඒ යථාර්ථය දකින එකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. සත්‍ය සත්‍ය වශයෙන් දකිනවා. එතකොට දැන් ඇහැ ආත්මයට දාන්න බෑ. ආත්මයට දාන්නත් බෑ. දැන් පැහැදිලිද කියපේ? එහෙනම් චක්කෝ ප්‍රසාද රූපය එවත් මේ සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපයට. ඒතර වර්තමානයේ නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍යය. තේරෙනවද පැහැදිලිද කියන්නේ? හැබැයි මේ ඒ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීමට ප්‍රත්‍ය උනේ පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරයයි එහෙනම් පෙර භවයේ සිත හැසිරුණේ කරුණු දෙකක් උඩ කුසල කර්ම කුසල කර්ම කුසල චේතනා කුසල චේතනා ඒ අනුව තමයි මේකේ පටන් ගැනීම හැදුවේ මේකේ හැඩය හැදුවේ මේකේ කාලය තීරණය කළේ මේකේ අවසානය තීරණය කළේ එහෙන් බලන කාලය මේ සම්මුතියෙන් කියනවා පරමාර්ථයෙන් ආය විස්තර කරනවා එහෙන් බලන කාලේ මට තීරණය කරන්නේ බෑනේ. මේකේ පැවැත්ම මට තීරණය කරන්නත් බෑනේ. අවසානයේ තීරණය කරන්න. එකක් බෑ. එහෙනම් කවුද මේක තීරණය කරන්නේ? කර්මයයි. දැන් පැහැදිලිද? ඒතර කර්මය කියන්නේත් නාම ධර්මයක්. හරිද? ඒ කියන්නේ සිත හැසිරිච්ච ආකාරයෙන්. ඒතර සිත හැසිරිච්ච ආකාරයෙන් නම් ඒක නාම ධර්මයක්. ඒක නාම ධර්මය මේ සුද්දාස්තක කලාපේවත් මේ රූපයට හෙවත් සතර මහා ධාතුන්ට ප්‍රත්‍යද නැද්ද පෙර භවයේ? එහෙනම් පෙර භවයේ කර්ම කෙරුවේ ඇයි අපි? අවිද්‍යාවයි තණ්හාවයි හින්දා. මේ ලෝකේ යම් කිසි කෙනෙකුට අවිද්‍යාව තියෙනවා නම් තෘෂ්ණාව තියෙනවා නම් අවිද්‍යාවයි තණ්හාවයි අත්වල බැඳගෙන ඉන්නේ තනියෙන් ඉන්නේ මේ කරුණ දෙක සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල් සිත හැසිරෙනවා නොමනා පැත්තටත් හැසිරෙනවා මනා පැත්තටත් හැසිරෙනවා කුසල අකුසල කර්ම දෙකම කරනවද එතකොට කර්ම කියන්නේ සිතුවිලි. ඒවත් චේතනා. ආ. එහෙනම් අවිද්‍යාවත් තණ්හාවත් ප්‍රත්‍යද? දැන් ඒතර නාමය නාමයට ප්‍රත්‍යද? දැන් මේ නාම රූප ප්‍රත්‍ය ඕනොන්ට ප්‍රත්‍ය වෙන ආකාරයයි කියන්නේ මේක අවබෝධ කරගන්න ඕන හේතුඵල දකින්න. පසුගිය දේශනාවල පටිච්ච සමුප්පාදයෙන් මේ පිළිබඳ හොඳට විස්තර කළ දීලා තියෙනවා. පටිච්ච සමුප්පාදය. එහෙනම් ඒතර ඇහි ඇහැවත් මේ සුද්දාෂ්ටක කලාපය හෙවත් මේ සතර මහා ධාතුගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නාමයේ නාමයට ප්‍රත්‍ය වෙලා නාමයේ රූපයට ප්‍රත්‍ය වෙලා වර්තමානයේ නාම ධර්ම දෙකක් මේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය වෙලා රූප ධර්ම දෙකක් මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ප්‍රත්‍ය වෙලාද නැද්ද හරි එතකොට දැන් වර්තමාන භවයේ සීත උෂ්ණ දෙකෙන් ඒ රූපය මේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය වෙන එක අපිට නවත්තන්න බෑ. ආහාර අපට ඕනේ නිරන්තරයෙන්ම. රහතන් වහන්සේත් ආහාර ගත්තා, බුදුරජාන් වහන්සේත් ආහාර ගත්තා. ආහාර වැළඳුවා. එතකොට අපටත් ආහාර ඕනේ. එහෙනම් ආහාරය හා සීත උෂ්ණ දෙකෙන් නිරන්තරයෙන් මේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා. ඒක නවත්තන්න අපිට බෑ. හැබැයි අපිට එකක් නවත්තන්න පුළුවන්. මොකද්ද? වර්තමාන භවයේ නාමය මේ රූපයට ප්‍රත්‍ය වෙන එක නවත්තන්න පුළුවන්. කර්මයෙන් හැදිච්ච නිසා කර්මය නවත්තන්නත් බෑ අපිට. තේරෙනවද? වර්තමානයේ පෙර භවයේ කරගත්ත කර්මයට අනුව ඒ සිතුවිලි බලවත් වෙච්ච ආකාරයට මේ ඇසේ හැසිරීම තියෙනවා. ඒක නවත්තන්න බෑ. ඒකනේ චක්කපාල හාමුදුරුවන්ටත් උනේ. රහත් උනත් ඒ පෙර සංසාරේ කරගත්ත ඒ හැසිත හැසිරිච්ච ආකාරයට තමයි ඇහි ප්‍රවෘත්තිය අරගෙන ආවේ. හැබැයි අපිට මේ වර්තමාන භාවය අපිට එකක් කරන්න පුළුවන්. දැන් එතකොට ඔය චක්ක ප්‍රසාද රූපය අපිට දුකක් නැති කරන්නේ. ශෝකයක් නැති කරන්නේ. ඒ සතර මහා ධාතු වෙනස් වෙනවනේ. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්නවනේ. රූපණේවත් වෙනස් වීමටමනේ රූප කියලා කියන්නේ. එහෙමනම් අපිට වර්තමානයේ ඊගා භවයට මේක හදාගන්න ඕනද නැද්ද? ඒ කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට අපි ඊගාව භවයේ ඉඩ දෙනවද නැද්ද කියන එක අපි තීරණය කරන්න ඕනේ. ඇහැ නිවණ්ඩන. ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනසයි නිවණ්ඩ තියෙන්නේ. එතන නිවීම. ඉස්සෙල්ලාම ඇහැ ගත්තේ මේක අපි ඊ타ත්ම ප්‍රිය කරන වස්තුවක් හින්දා. බුදුරජාන් වහන්සේත් ඇස තමයි ඉස්සෙල්ලාම ගත්තේ සෑම තැනකදී. එහෙනම් සිතේ ප්‍රවෘත්තිය නවත්තන්න පුළුවන්. සිතේ ප්‍රවෘත්තිය නැවැත්තුවොත් ඒ කර්ම හටගන්නේ කොහෙද? හ්ම් සිතේනේ හටගන්නේ කර්ම. වෙන කොහොමද කර්ම හටගන්නේ? සිත හැසිරෙන. ඒතකොට මේ භවයේ අපි සිත හැසිරෙන ආකාරය. අනුව තමයි ඊගාව භවයට මේ චක්ක ප්‍රසාද රූපය නැමැති එහෙම නැත්නම් මේ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැඩය ක්‍රියාත්මක වෙන කාලය හා අවසානය තීරණය කරන්නේ මේ භවයේ සිත හැසිරෙන ආකාරයයි. ඒක අපිට මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අවශ්‍ය නැත්නම් අපිට මේ භවයේ නාම ධර්මයක් තියෙනවා අයින් කරන්න. එක නාම ධර්මයක් අයින් කරන්න තියෙන්නේ. මොකක්ද? සිතේ ප්‍රවෘත්ති. සිතේ ප්‍රවෘත්තිය. ତොර සිතේ ප්‍රවෘත්ති අයින් කරන්නේ කොහොමද? චන්දරාගය අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ තණ්හාව. සිතට තණ්හාව තියෙනවද නැද්ද? තියෙනවා. සිතේ පැවැත්මට තණ්හාව තියෙනවා. සිතේ ප්‍රවෘත්තියට කැමතියි. එයි. ඇහෙන් රූප දැකලා සිත හදාගන්න පුළුවන්. ඒ හින්දා කැමතියි. කනින් ශබ්ද අහලා සිත හදාගන්න පුළුවන්. නාසයෙන් ගඳ සුවඳ විඳලා සිත හදන්න පුළුවන්. සිතක්ම නේද හොයන්නේ. හොයන තාක්කල් මේ රූප ධර්මයට ප්‍රත්‍යයයි. සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය. එහෙනම් නාම ධර්ම දෙකක් වර්තමානයේ අරූප ධර්ම දෙකක් මේ ක්‍රියාව සිද්ධ වෙන්න උපකාර වෙනවද නැද්ද? හොඳයි. පෙර භවයේ අපි කර්ම කරලා මේ භවයට ආවා. හැබැයි මේ භවයේත් අපි අරසිත හැසිරෙන්න දෙනවා නම් කර්මත් එක්ක අපිට නැවත ওই ක්‍රියාව පටන් ගන්නවමයි. බුදුරජාන් වහන්සේ හැනිව්වා. කොහොමද නිවි? ඒ චක්කු ප්‍රසාද රූපයෙන් අපිට කරන්න තියෙන එක දෙයයි බාහිර රූප ගන්න විතරයි තියෙන වෙන කිසි දෙයක් කරන්න බෑ. බාහිර රූපේ ගන්න. හැබැයි චන්දරාගය අයින් කළා. එච්චරයි කරන්න තියෙන්නේ. එතකොට සිත නිවෙනවා. එතකොට සිත නිවෙනවා. එතකොට චක්ක ප්‍රසාද රූපයේ පිළිබඳව චන්දරාගය අයින් කළොත්, තෘෂ්ණාව අයින් කළොත්. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහා සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිවම මේ තෘෂ්ණාව හටගන්නේ 60 තැනකනේ. 60 තැනක හට ගන්නවා. ඒ 60න් එකක් තමයි මේ කියන්නේ. ద్వාර 6යි. ద్వාර 6 කියන්නේ චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, චිව්වද්්වාර, කායද්්වාර, මනෝද්්වාර. එහෙනම් චක්කුද්්වාරය ගැන කියන්නේ මේ 60න් එකක් කියන්නේ. එතකොට තණ්හාව මේ සතර මහා ධාතු පිළිබඳ ඇහැ පිළිබඳවද තෘෂ්ණාව උපදින සතර මහා ධාතු පිළිබඳවද? එතකොට සතර මහා ධාතුන්ටද කැමති? කැමති. කැමති කියන්නේ තණ්හාව. එහෙනම් ඒ සිතුවිල්ල අයින් කරන්න වෙනවා. අර කරුණු තුන ක්‍රියාත්මක වෙච්ච. ඒ නාම ධර්ම එකක්. එතකොට කර්මයට අනුරූපව මේකේ ක්‍රියාව සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බෑ. දැන් මම ඒක චක්කපල හාමුදුරන්ටත් ඒක නවත්තන්න බැරි වුණා. මොකද පෙර කරගත්ත දෙයක් නිසා. හැබැයි චක්කපල හාමුදුරුව එකක් අයින් කරා. මොකක්ද අයින් කරේ? සිතේ ප්‍රවෘත්ති අයින් කරා. සිත කර්ම විඥානේ. සිත කියන්නේ විඥානයනේ. මනසනේ, මානසිකාරයනේ. ඒක අපි කරන්නේ කර්ම විඥානය බවට පත් කරගන්නවා. කර්ම කියන්නේ බලවත් කරනවා. ඒතර බලවත් කරගත්තාම මොකද වෙන්නේ? මේකට ඇලුම් කරනවා. ආස කරනවා. තණ්හාවෙන්නේ බලවත් වෙන්නේ. තණ්හාව කියන්නේ කර්මයට ප්‍රත්‍ය වෙන උපකාරයක්. තණ්හාව කියන්නේ ක්ලේශයක්. ඒතර කෙලෙස් උපකාරය කරන්නේ මොනවටද? කර්මවලට. අහලා තියෙනවද ක්ලේශ වට්ට, කම්ම වට්ට, විපාක වට්ට කියලා තුනක්? පටිච්චසමුපාදේ. අවිද්‍යාවත්, තණ්හාවත්, උපාදානයත් කෙලෙස්. සිත කෙලෙසෙන. කර්ම කරන්නේ ওই කරුණු තුන නිසාමයි. කෙලස් කර්ම වලට ප්‍රත්‍ය වෙනවා කර්ම විපාක වලට ප්‍රත්‍ය වෙනවා. ක්ලේශ වට්ට කම්ම වට්ට විපාක වට්ට. ඒකට කර්ම විපාකයක් නෙමෙයිද මේ? සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැඩය පැවැත්ම විනාශය හරි එහෙනම් දැන් මේ භවයේ මොකද්ද කරන්නේ කර්මානුරූපව නම් හැදුනේ පෙර භවයේ කරගත්ත කර්ම දැන් නවත්තන්නත් බෑ ඒක ක්‍රියාත්මක වෙනවමයි එහෙමනම් වර්තමානයේ ඒකනේ ක්ලේශ පරිණිරවාණ ස්කන්ධ පරිණිරවාණ කියලා දෙකක් තියෙනවා නේද ඉස්සෙල්ලාම පිරිණිවෙන්නේ මොනවද කෙලස් එතකොට කෙලස් කියන්නේ මොකද්ද අවිද්‍යාව මේ භවයේ අවසන් තෘෂ්ණාව හේවත් චන්දරාගය මේ භවයේ අවසන්. උපාදානෙ මේ භවයේ අවසන්. කෙලස් අවසන්. ඒ කරුණු තුන අවසන් වෙනකොට දස ක්ලේශයම අවසන් දස ක්ලේශය අවසන් කියන්නේ 1500ක් කෙලස් අවසන්. කෙලස් කොච්චර තියෙනවද? 1500ක් කෙලස්. ඒ සියල්ල අවසන් වෙනවා අවිද්‍යාවත් තණ්හාවත් උපාදානෙ. එහෙනම් අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්. ඇයි? සිතේ ගොඩනගන්නේ. තණ්හාව කියන්නේත් නාම ධර්මයක්. තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක් නේ. සිතින්නේ ඇලෙන්නේ. අවිද්‍යාව කියන එක සිත තුළ උපදින ශක්තියක් නේ. උපාදානය කියන්නේ. ඒක සිතින්නේ කරගන්නේ. තදින් ග්‍රහණය කරගන්නේ, තදින් අල්ලගන්නේ, උපාදාන කරගන්නේ. ඒක සිත තුළ නේද උපදින්නේ. ඒ අනුව නේද සිත අපිරිසිදු වෙන්නේ. සිත කිලිටි වෙන්නේ. සිත දූෂ්‍ය වෙන්නේ. කෙලස් කියන්නේ සිත අපිරිසිදු වෙනවා. සිත දූෂ්‍ය වෙනවා. සිත කිලිටි වෙනවා. අවිද්‍යාවත් තණ්හාව අවිද්‍යාව නැමැති නාම ධර්මයක් තණ්හාව නැමැති නාම ධර්මයක් උපාදානය නැමැති නාම ධර්මයක් අවසන් නම් සිත කිලිටි වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ওই නාම ධර්ම තුන අයින් කරාද නැද්ද බුදුරජාණන් වහන්සේට අවිද්‍යාව නැමැති නාම ධර්මයේ ක්‍රියාත්මක වුණාද නැහැ බුදුරජාණන් වහන්සේට තෘෂ්ණාව නැමැති යම් දේවල් වලට ඇලෙන සිතක් තථාගතයන් වහන්සේට ක්‍රියාත්මක වුණාද නැහැ තථාගතයන් වහන්සේ යම් දෙයක් තදින් ග්‍රහණය කරගත්ත දෙයක් තියෙනවා. ඒ නාම ධර්ම තුනම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකනේ නික්ලේශී කියන්නේ. අපි කෙලෙස් සහිතයි. එහෙනම් මේ භවයේ වර්තමානයේ අපි මොකද්ද කරන්න ඕනේ? සිතත් එක්ක හැසිරෙන අවිද්‍යාවත් තණ්හාවත් උපාදානයත් අයින් කරන්න. ඒ නාම ධර්ම තුන. සිතත් එක්කයි හැසිරෙන්නේ. අවිද්‍යාව හැසිරෙන්නේ රූපත් එක්ක නෙමෙයි. හැබැයි රූපයකට ප්‍රත්‍ය වෙනවා. රූපයකට ප්‍රත්‍ය වෙනවා. ඒ කොහොමද? දැන් සිත හටගන්නේ කොහෙද? හෘද වස්තුවේ. ලෙයත් එක්ක සම්බන්ධයි. හෘද වස්තුවේ තියෙන අඩුකෝප භාගයක විතර ලෙයක්. මේ ලෙයත් එක්ක තමයි මේ සිත හැසිරෙන්නේ. එහෙනම් කෙලෙස් හැසිරෙන්නේ රූපයත් එක්ක. එතකොට දැන් රූපේ නාමයට ප්‍රත්‍යද? සතර මහා ධාතුන්ගෙන් හෘද වස්තුව හැදිලා තියෙන්නේ. ඒකට නිරූප කිව්වේ. එතකොට සතර මහා ධාතුන් සිතවිලි වලට ප්‍රත්‍යද? ඔව් සිතවිලි උපදවන්නේ. ඒ හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය නැවතිච්ච ගම මොකද කරන්නේ? දොස්තර මහත්තයා උපකරණ ටිකක් තරම් ශාලාවේ දොරත් අහගෙන එළියට යනවා. ඉතින් අනිත් අය දන්නා මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද්ද කරන්නේ? මාචරියට ගිහින් දානවා. නැද්ද? හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය. එතකොට රූපය නාමයට ප්‍රත්‍ය වෙන්නම ඕනේ. ඒකත්. හරිද? එතකොට එහෙනම් සිතේ එතකොට නාමයේ නාමයට ප්‍රත්‍යද? මේ නාම රූප ප්‍රත්‍ය විභාගයයි කියන්නේ මේක අවබෝධ කරන්න ඕනේ. හේතුඵල දකින්න. දැන් මෙතන තියෙන සත්‍ය සිදුවීමක්ද නැද්ද? ඒකනේ මම කියද බුදුරජාන් වහන්සේගේ සිතේ අවිද්‍යාව නැහෙනි. විද්‍යානි බුදුරජාන් වහන්සේ විද්‍යාව උදපාදි කිව්වනේ. ඒතර බුදුරජාන් වහන්සේ තණ්හාව නැහෙනි. මොකද samudāre සත්‍ය පෙන්වන්නේ මේ තණ්හාව නිසාම තමයි මේ සත්‍ය මේ පැටලිලා ඉන්නේ කියලා. මේ භවෙන් භවයට යන්නේ තෘෂ්ණාව කියන එකමනේ 108 ආකාර තෘෂ්ණාවම සහ මුලින් නැති කිරීමමනේ නිවන කියන එක තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් තණ්හාව සිතත් එක්ක පැටලිලානේ තියෙන්නේ. ඒතර තණ්හාව තියෙනවා නම් උපාදානයක් තියෙනමනේ. උපාදානය කියන්නේ තදින් අල්ලන් ඉන්න. ඒතර අපි බලන්න අපි මනසින් තදින් අල්ලගෙන නැද්ද? එහෙනම් මේ චක්ක ප්‍රසාද රූපයත් අපි තදින් අල්ලන් ඉන්නවනේ. එහෙනම් අවිද්‍යාව නැමැති නාම ධර්මය, තණ්හාව නැමැති නාම ධර්මය හා උපාදානය නැමැති නාම ධර්මයත් මේකට ප්‍රත්‍යද නැද්ද? එතකොට දැන් අපි අර කරුණු තුනක් අපිට නවත්තන්න බෑ. මොකද්ද? පෙර කර්මයෙන් මේ ක්‍රියාව අපිට නවත්තන්න දැන් බෑ. ඒක අපි විඳින්න වෙනවා. එතකොට සීත උෂ්ණ දෙකෙන් නැවත නැවත සකස් කරන එක අපිට නවත්තන්නත් බෑ. ගන්න ආහාර අපි නිරන්තරයෙන් ගන්න ඕනේ. ඒකට ආහාරයෙන් හටගන්න සුද්දාස්ත්‍ර කලාප අපිට නවත්තන්නත් බෑ. එකක් විතරක් නවත්තන්න පුළුවන්. පැහැදිලිද කියන එක? දැන් ඒක අද නවත්තමු. එච්චරයි තියෙන්නේ. මේක අකාලික ධමයක්. මේක හෙට කරන්න ඕන එකක් නෙමෙයි. ලබන සතියේ කරන්න ඕන එකක් නෙමෙයි. ඒ කියන්නේ චන්දරාගය. ඒ සිතේ ප්‍රවෘත්තියට චන්දරාගය තියනවද? ඡන්දේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. ඔය කරුණ අයින් කරන්න. එක කරුණයි අයින් කරන්න තියෙන්නේ. එක කරුණයි අයින් කරන්න තියෙන්නේ. එහෙනම් මේ චක්කු ප්‍රසාද රූපේවත් මේ සුද්දාස්ත්‍ර කලාපය දැන් හේතු ප්‍රත්‍යෙන්ද හටගන්නේ. දැන් ප්‍රධාන හේතුවයි දැන් අපි අයින් කරන්නේ. අයින් කරන්න බැරි හේතු තියෙනවනේ. දැන් පෙර භවයේත් අවිද්‍යාව තිබ්බනේ. පෙර භවයේ අපි අවිද්‍යාව නැති කලේ නෑනේ. පෙර භවයේ තණ්හාව නැති කලෙත් නෑනේ. පෙර භවයේ උපාදානිය නැති කලෙත් නෑනේ. ඒතර පෙර භවයේ ඒ අනුව අපි කර්ම කළානේ. හැබැයි ඒ කරපු කර්ම අපි කුසල කර්ම. තේරෙනවද? ඒ කුසල කර්මවල ප්‍රතිඵල තමයි මේ භුක්ති විඳින්නේ. manussාත්ම භාවය ලබාගෙන ධර්මයට සිත නැඹුරු වෙලා තථාගතයන් වහන්සේගේ දහම සත්‍යයි කියන කාරණය පෙර භවවල සිත චිත්ත સંතාන තුල අනුගත කරගෙන හිටියා. ඒ සංසාර පුරුද්දට තමයි දැවිලා වාඩි උනේ. නැත්තම් එන්නේ නැහැ. තේරෙනවද? මේ සංසාර පුරුද්ද. ඒතකොට මේ භවයේ මේක කරගන්න පුළුවන්ද බැරිද? මොකක්ද ඒකට ඕනේ? අදිෂ්ඨානය. මම මේ කරනවා කොහොම හරි. එයි මේ සිතක් හා සිතුවිලි ටිකක් හා මේ සුද්දාස්තක කලාප දෙකක් ඕනෝන්ට උපකාර කරගෙන මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මම කියලා කෙනෙක් ඇදගෙන යන. දැන් මම කියලා කෙනෙක් තින්නවද? මගේ කියලා දෙයක් තියෙනවද? මට අයිති කියලා දෙයක් තියෙනවද? ආත්මයක් තියෙනවද? ඒත් නෑ. ඒතර අපි රැවටිලා නේද ඉන්නේ? රැවටීමෙන් මුදන්න තමයි තථාගතයන් වහන්සේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. අපි මේ මුලාවෙන් මුදවන්න. එහෙනම් අපි දැන් වර්තමානයේ අපේ සිතේ ප්‍රවෘත්තියට හැබැයි සම්මුති ලෝකේ ජීවත් වෙනකොට සිතුවිලි හටගනී. ඒක නවත්තන්න බෑ. සිතුවිලි හටගන රහතන් වහන්සේටත් සිතුවිලි හට ගන්නවා. හැබැයි සිතුවිලි තණ්හා උපාදාන නැහැ. ඒ සිතුවිලි වලට ඒ නාම ධර්මයන්ට අර නාම ධර්මයන් ප්‍රත්‍ය කරගන්නේ. එහෙනම් අපි එකම ධර්මයක් අයින් කරගන්න තියෙනවා. මොකක්ද අයින් කරගන්නේ? මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට තියෙන චන්දරාගය අයින් කරනවා. වෙන කිසි ආකාරයකින් ඕක අයින් කරන්න බෑ. එතකොට තණ්හාව අර 60 ආකාරයකට 108 තැන 108 ආකාරයකට හට ගන්න 60 තැනක. ඒතර එක තැනකින් අයින් කළා අපි. තේරෙනවද? චක්කු ద్వාරය. හ්ම්. ඒකෙන් අයින් කරා. දැන් කවද්ද ඔක කරන්නේ? අවබෝධය තුල තමයි කරන්නේ. ඇයි? නාමය රූපයට ප්‍රත්‍යයයි. වර්තමාන භවයේ අවිද්‍යාව තියෙනවමනේ. තියෙනවා. තණ්හාව, උපාදානෙ තියෙනවා. දැන් මේ සතර මහා ධාතුන්ට නේද ওই තණ්හාවක් තියෙන්නේ. උපාදානයක් තියෙන්නේ. දැන් අවිද්‍යාවෙන් මං අයින් කරා මන් දන්නේ දැන් විද්‍යාවට ගෙනෙලා පෙන්නවා මේ චක්ක ප්‍රසාද රූපය කියන ධර්මතාවය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒතකොට අවිද්‍යාවෙන් මම මිදෙව්වා. හැබැයි තණ්හා උපාදාන දෙක ওই දෙක කට්ටි අයින් කරගන්න. ඒක මට අයින් කරන්න බෑ. තේරෙනවද? තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළේ අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් අපි මේ ධර්මය ඔයත්න්ට දායාද කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේටත් බෑ ඔයත්න්ගේ සිස්සතන් තුළ තියෙන තණ්හා උපාදාන කියන නාම ධර්ම දෙක අයින් කරන්න. තේරුණාද? විද්‍යාවට එන හැටි අපිට කියලා දෙන්න පුළුවන්. ඒතර අවිද්‍යාව අයින් කරන්නත් අපිටත් බෑ. හැබැයි මේ දේකොලොත් අවිද්‍යාව අයින් වෙනවා කියන, තෘෂ්ණාව අයින් වෙනවා කියන කාරණය අපිට පෙන්වන්න පුළුවන්. ඒකයි පෙන්වන්නේ. පැහැදිලිද කියන එක. එහෙනම් දැන් හේතු ප්‍රත්‍යෙන්ද හටගන්නේ? නාමයේ රූපයට ප්‍රත්‍යය. ඔව්. ඒතොර පෙර භවයේ ඒතොර දැන් මව් කුසේ ගර්භාෂයේ කලලය ඒකේ චක්කු ප්‍රසාදය ඇහැ තිබ්බනේ. චක්කු ద్వාරයේ තිබ්බා. ඒතොර පෙර භවයේ නාම ධර්මයේ නෙමෙයි දේ රූප ධර්මයට ප්‍රත්‍ය වුනේ. පෙර භවයේ තණ්හාව නැමැති නාම ධර්මයක් නෙමෙයිද ඒ රූපයට ප්‍රත්‍ය වුනේ? පෙර භවයේ අවිද්‍යාව නැමැති නාම ධර්මයක් නෙමෙයිද ඒ රූපයට ඒ කලල රූපේ තියෙන මේ චක්කු ප්‍රසාද රූපේ හේවත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ප්‍රත්‍ය වුනේ? උපාදානයක් නෙමෙයිද ප්‍රත්‍ය වුනේ? වර්තමානයේත් ප්‍රත්‍ය වෙනවද නැද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ නික්ලිසි. ඇයි නික්ලිසි කියන්නේ? අවිද්‍යාව තණ්හා උපාදාන නැහැ. අපට අවිද්‍යාවක් තියෙනවා තණ්හාවක් තියෙනවා උපාදානයක් තියෙනවා. එහෙනම් මේක අයින් කරන්න ඕන ධර්මබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේක දැනගෙන දැකගෙන හේතු අයින් කරන්න හේතු අයින් කරන්න. හේතු අයින් කරොත් මේකේ ක්‍රියාව නිවෙනවා. වර්තමානයේ ක්‍රියාව සිද්ධ වෙන්නේ මේ භවයේ. කර්මානුරූප පෙර භවයේ. හැබැයි මේ භවයෙන් ඊගා භවයට ගෙනියන්න බෑ. ඒ නිසා තමයි පටිච්ච සමුප්පාදයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අතීත හේතු පහකින් වර්තමාන ඵල පහක් හැදුවා. අවිද්‍යාව තිබ්බ පෙර භවයේ එක එක හේතුවක්, තණ්හාව තිබ්බ පෙර භවයේ ඒ අනුව කර්ම කළා. තණ්හාව තියෙනවා නම් උපාදානයක් තිබ්බා. උපාදානය තියෙනවා නම් කර්ම කළා. අවිද්‍යාව, තණ්හා, උපාදාන, සංස්කාරහා කර්ම භව කියන ඒවා අතීත හේතු. ඒ පහම නාම ධර්මයන්. අවිද්‍යාව නාම ධර්මයක්, තණ්හාව නාම ධර්මයක්, උපාදානීය නාම ධර්මයක්, සිතේ ගොඩ නැගෙන්නේ සංස්කාර හේවත් කර්ම නාම ධර්මයක්, උපාදාන පත්‍ය භව කියන තැන කර්ම භව ඒත් නාම ධර්මයක්. එහෙනම් පෙර භවයේ නාම ධර්ම පහක් වර්තමාන භවයේ මේ නාම රූප දෙකට ප්‍රත්‍ය වුණා. ඒතර වර්තමාන භවයේ නාම රූප දෙක පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයත් එක්ක. හරිද? පැහැදිලිද කියන එක තේරෙනව නේ? ප්‍රතිසන්දි විඥානයේ යුක්තාණුවේ බැස්සනේ. එතන ඉඳලා නාම රූප දෙක පටන් ගත්තනේ. ඒතර විඥාන නාම රූප දැන් ක්‍රියාත්මකයි. ආයතන හය ක්‍රියාත්මකයි වර්තමානයේ. හරිද? ඒ ආයතන හයට ස්පර්ශ හයක් වර්තමානයේ ක්‍රියාත්මකයි. ඒතර විඥානයේ නාම රූප වලට ප්‍රත්‍යයයි නාම රූප ආයතන වලට ප්‍රත්‍යයයි ආයතන හය ස්පර්ශ හයට ප්‍රත්‍යයයි ස්පර්ශ හය විදීම් හයට ප්‍රත්‍යයයි දැන් වර්තමානයේ ඒ පහ තියෙනවද විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා නාමහා රූප නේද හ්ම් එතකොට දැන් අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද පෙර භවයේ නාම ධර්මයන් පහක් බලවත් කරගත්ත නිසා මේ භවයේ මේ නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තද නැද්ද ක්‍රියාත්මක වෙනවද නැද්ද? හඳයි වර්තමාන භවය අපි අයින් කරමුකෝ හේතු පහ. වර්තමාන භවෙත් ඔය හේතු පහ හැදුවොත් අනාගතයටත් ඔය ඵල පහ හම්බ වෙනවා. වර්තමානයේ හේතු පහ තමයි තණ්හා, උපාදාන, සංස්කාර අවිද්‍යා කර්ම භව. දැන් වර්තමානයේ තණ්හාව තියෙනවා. සිතවිල්ලක් නාම ධර්මයක් විතරයි. ඒතර වර්තමානයේ අවිද්‍යාව හේවත් නාම ධර්මයක් තියෙනවා. වර්තමානයේ උපාදානය කියන නාම ධර්මයක් තියෙනවා. ඒතර වර්තමානයේ ඒ අනුව සංස්කාර හේවත් කර්ම රැස් කරනවා. උපාදානය නිසා ආයි කර්ම රැස් කරනවා. වර්තමාන භවයේ මේ පහ හැදුවොත් අනාගත භවයටත් ඔය ඵල පහ භුක්ති විඳින්න වෙනවා. මොන ඵල පහද? විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. කොට ආයිගබහයට ගිහිල්ලා ඒ ඵල භුක්ති විඳින ගමන් අර හේතුපා හදනවද නැද්ද? සංසාරයෙන් මිදෙන්න බෑ නේද එතකොට. එහෙනම් මිදෙන්න තියෙන්නේ කොයි අවස්ථාවේද? පරලව ගියාට පස්සේ මැරුණාට පස්සේ බෝඩ් එකක් ගහනවානේ සිරියාවති උපාසිකා මාතාවට නිවන් සැප ලැබේවා කියලා. හම්බ වෙනවද? කොහෙද හම්බෙන්නේ? මේ භවයේදී හම්බෙන්නේ. නිවන් සැප විඳින්නේ මේ භවයේදී. ක්ලේශ පරිණිරවාණය නිවනයි. ස්කන්ධ ඒක තියෙයි ඒක චුතියේදී අවසන් අවසානයේදී ඒක අවසන් ඒ කියන්නේ මෘත්‍ය මරණය මෙරුවා එතකම්ම තියෙනවා ස්කන්ධ පහ ක්‍රියාත්මක වෙනවා එහෙනම් මේ භවයේ මොකක්ද අයින් කරන්නේ මේ නම නාම ධර්ම පහ අයින් කරන්න ඕනේ නේද මොකක්ද නාම ධර්ම පහ අවිද්‍යාව තණ්හා උපාදාන සංස්කාර හා කර්ම භව මේ හේතුඵල හැදුවොත් අනාගතයේ ඵල පහක් භුක්ති විඳින්නේ වෙනවමයි. සසරෙන් නිවනටයි බණ කියන්නේ. එහෙනම් අපි වර්තමානයේ මොකද කරන්නේ? අර මම පෙන්වන්නේ එතකොට කර්මයෙන් ක්‍රියාත්මක වෙන එක අපිට නවත්තන්න බෑ දැන්. ඒක පෙර භවයෙන් කරගෙන ආපු එකනේ. එතකොට සීත උෂ්ණ දෙකෙන් මේ ඇදගෙන යන ක්‍රමය අපිට නවත්තන්නත් බෑ. ආහාරය අපිට ඕනේ නිරන්තරයෙන්. ඒක අපිට නවත්තන්නත් බෑ. එකයි නවත්තන්න පුළුවන්. කම්මචිත්ත ඍතු ආහාර කියන ওই ප්‍රත්‍ය හතරෙන් එකක් අපි අයින් කරනවා. එකයි අයින් කරගන්න තියෙන්නේ. සිතේ ප්‍රවෘත්තිය. සිතේ තමයි තණ්හාව තියෙන්නේ. ତොර සිතේ තමයි අවිද්‍යාව තියෙන්නේ. සිතේ තමයි උපාදානිය තියෙන්නේ. සිතේ තමයි කර්ම රැස් වෙන්නේ. සිතේ තමයි කර්ම භව රැස් වෙන්නේ සිතේ. එහෙනම් මොකක්ද අයින් කරන්න ඕනේ? සිතේ ප්‍රවෘත්තිය. ତොර සිතේ ප්‍රවෘත්තිය අයින් කරාම මේ සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්තිය නිකම්ම නවතිනවද නැද්ද? දැන් කර්මානුරූපව දැන් දේශනා කරනකොට ගොඩාක් අය කියනවා මේ කර්මානුරූපව තමයි උපදින්නේ මැරෙන්නේ කියලා. දැන් උපදින මැරෙන කෙනෙක් ඉන්නවද? කොයි දින්නේ උපදින කෙනෙක්? දැන් මේ සතර මහා ධාතුවේ සුද්දාස්ත්‍ය කලාපය සකස් වෙනවද? ඒක කම්මචිත්ත ඍතු ආහාර කියන නාම ධර්ම දෙකකුත් කම්මචිත්ත කියන නාම ධර්ම දෙකකුත් සීත උෂ්ණ හා ආහාර කියන රූප ධර්ම දෙකකොත් විසින් ඇදගෙන යනවාද? දැන් සත්ත්ව සංඥාව ගැලවිලාද නැද්ද? සත්‍යෙක් කොහෙද ඉන්නේ? හ්ම්. දැන් එකක් කිව්වේ. කනත් ඒ වගේ. හ්ම්. සෝතද්්වාරය අපි ద్వාර වශයෙන්ම ගමුකෝ. අපි ධර්මයට යන්නේ නැතු. අපි ධර්මයේ ගැඹුරු වෙන්නේ ටික යන්නේ. සෝතද්්වාරය. මේ මොනවෙන්ද හැදිලා තියෙන්නේ? සෝතද්වාරිකවර සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය. හරි. ඒකේ ආයශ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17 තුළ ඉපද බිඳිනවා. හැබැයි එතකොට දැන් තියෙනවනේ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා නම් මේ තියෙන්නේ කණක්. හොඳට. නිතරම ඇහෙන්නේ. නාම ධර්ම දෙකක්. මොකද නාම ධර්ම දෙක? කර්ම හා සිතේ පැවැත්ම. සිතේ පැවැත්ම තියෙනකන් කන ඇහෙනවද? කර්මයෙන් පටන් ගත්තා කර්මයෙන් හැඩය හැදුවා කර්මයෙන් පැවැත්ම තීරණය කළා කර්මයෙන් අවසානය තීරණය කළා මට පුළුවන් ද තීරණයක් ගන්න කාන පිළිබඳව මම මැරෙනකම් අහන හොඳට මට වෙන පුත් ඕනේ හොඳට ඇහෙනවා මට එහෙම පුළුවන් ද තීරණයක් ගන්න බෑ කවුද ඔක තීරණය කළේ පෙර භවයේ සිට හැසිරිච්ච ආකාරය තියෙන. එතකොට එහෙනම් නාම ධර්මයක් නෙමෙයිද පෙර භවයේ මේකට ප්‍රත්‍ය වේලා තියෙන්නේ? එතකොට වර්තමාන භවයේ නාම ධර්ම දෙකක් නෙමෙයිද? මොකද්ද? කර්මය. ඒ කියන්නේ පෙර භවයේ කර්මය. තර වර්තමානයේ සිටේ ප්‍රවෘත්තියයි. ඒ සිටේ ප්‍රවෘත්තිය නැවතුනොත් එදාට පස්සේ මරිච්ච මිනිහට ඇහෙනවද? කොච්චර කෑ ගැහුවත් ඔය ළඟට වෙලා පෙට්ටිය බදාගෙන කෑ ගහන්නේ. අඬනවා කෑ ගහනවා වැළපෙනවා. නැගිටීද? නෑ ඇයි? ඇහෙන්නේ නැහැ. එතකොට දැන් සිතේ ප්‍රවෘත්ති නැති හින්දා නේද? හැබැයි සීත උෂ්ණ දෙකෙන් ක්‍රියාත්මක වෙනවා. ආහාර ගන්නෙ නැහැ. තේරෙනවද? ඒකත් ටික දවසක් විතරයි සීත උෂ්ණ දෙකෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒතකොට වර්තමානයේ මේ සුද්දාස්තක කලාපයට කන කිව්වේ සුද්දාස්තක කලාපේනේ සතර මහා ධාතුනේ. එහෙනම් වර්තමානයේ නාම ධර්ම දෙකක්. ඒ කියන්නේ කර්මය හා සිතේ පැවැත්ම. රූප ධර්ම දෙකක්. සීත උෂ්ණ දෙක සමව පවතින තාක්කල් තියන්න පුළුවන්. අයිස් වලින් තිබ්බොත් පවත්න්න බෑ. ගිනි ගොඩකට ලං කරොත් ඒත් පවත්න්න බෑ. සමව පවතින තාක්කල් පවත්න්න පුළුවන්. එහෙනම් සීත උෂ්ණ කියන්නේ සතර මහා ධාතු සතර මහා ධාතුන්ට ප්‍රත්‍යද? ආහාරයෙන්ද මේක පවතින්නේ? දින හතක් ආහාර නොගෙන හිටියොත් මේ සියලුම ක්‍රියාවන් අහෝසි. ආහාරය කියන්නේ සතර මහා ධාතු සුද්දාස්ත්‍රක කලාපයේ ප්‍රත්‍යද? එතකොට රූප ධර්ම දෙකක් එවත් සුද්දාස්ත්‍රක කලාප දෙකක් මේ සුද්දාස්ත්‍රක කලාපයට ප්‍රත්‍යද කර්මය හා සිත කියන නාම ධර්ම දෙකක් ප්‍රත්‍යද එතකොට නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙලා තියෙන්නේ මගේ කනටද එහෙම නැත්නම් මේ පෙර කර්මයෙන් සකස් වෙච්ච අවිද්‍යා තණ්හා උපාදාන කර්ම කියන ධර්මතාවයන්ගෙන් පටන් ගැනීම හැඩය පැවැත්ම හා අවසානය තීරණය කරන සුද්දාස්ත්‍රික කලාපේ පැවැත්මක්. නාමයේ රූපයට ප්‍රත්‍යද. දැන් මෙතනින් බලන්න පුළුවන් තව එකක්. නාමේ නාමයට ප්‍රත්‍ය වෙනවා. ඇයි? මේක අවබෝධ නැහැ නේ තාම අපිට. ඒ නිසා අපිට අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙනවා නම් තණ්හාවක් තියෙනවා. ඒතර අවිද්‍යාව තණ්හාවට ප්‍රත්‍ය වෙනවා. ඒ අවිද්‍යාව තියෙනවා නම් තණ්හාවක් තියෙනවා. අවිද්‍යාව තණ්හා දෙක උපාදානයේට ප්‍රත්‍ය වෙනවා. දැන් ඒතර නාම ධර්ම වර්තමානයේ තවත් නාම ධර්ම තුනක් තියෙනවා. තියෙනවද නැද්ද? ඔව්. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ මේකට? අර මං එහෙන් පෙන්නවා වගේ කරුණු තුනක් අපිට නවත්තන්න බෑ. ඒ කියන්නේ කර්මයෙන් ක්‍රියාත්මක වෙන පටන් ගැනීම හටගත්ත දැන් කර්මයෙන් එතකොට පැවැත්ම ගෙනියන්නේ කර්මයෙන් ඒක අපිට නවත්තන්නත් බෑ. හරිද? එතකොට සීත උෂ්ණ දෙක හා ආහාරය නවත්තන්නත් බෑ. එකක් අයින් කරන්න පුළුවන්. තණ්හාව අයින් කරන්න. චන්දරාගය අයින් කරන්න. චන්දරාගය අයින් කරන්න කියන කරණ නෙමෙයි. අර සුද්දාස්ත්‍රක කලාපයට. සුද්දාස්ත්‍රක කලාපය නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. පඨවි ආපෝත්‍යචෝ වායෝ වර්ණ ගන්ධ රස ඕච තදගතිය දීර්ඝගතිය උස්නේ වාතය. ඔක් ඒ කරුණු හතරෙන් නෙමෙයිද මේ ධර්මතාවය හැදිලා තියෙන්නේ. එහෙනම් ඒතර නාම ධර්මය රූප ධර්මයට ප්‍රත්‍යයයි. ඒතර සිත පිහිටලා ඉන්නේ අපි දන්නවා සිත කියන්නේ නාම ධර්මය. හැබැයි ආ රූප ධර්මයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ හෘද වස්තුවත් එක්ක. හැබැයි හෘද වස්තුව විතරක් නෙමෙයි තියෙන්නේ මේකේ තව 31ක් තියෙනවා. ඒ කුණප කොටස් කීයක් තියෙනවද? 32ක් තියෙනවා. ඒ 32ම ප්‍රත්‍යද එතකොට? ආ. එතකොට රූපේ රූපයට ප්‍රත්‍යද? රූපේ නාමයට ප්‍රත්‍යද? දැන් පැහැදිලිද කියන එක. ඒතර මම එක්කෝ. දැන් කටේ දාගෙන ඉන්න මනස තුල පුජ්‍යලෙක් ඉන්නවද? මගේ කියන්නේ මොකද්ද? මට අයිති කියන්නේ මොකද්ද? යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සිටින් දකිනවා. පැහැදිලිද කියන්නේ? මේ ධර්මය තුල මානසිකාරය පවත්වන්නේ. සිතේ ප්‍රවෘත්තිය ගන්න මේ ධර්මතාවයට හේතුප්‍රත්‍ය. වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන සිදුවීම බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරන මහණෙනි අතීතය අතහරින්න. අනාගතය අතහරින්න වර්තමානයේ විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්න මේ ධර්මය අවබෝධ කරගන්න නම් නැත්තම් බෑ. ඒ වර්තමානයේ විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්න එකට තථාගතයන් වහන්සේ දේශනා කරා මහණෙනි සතිපට්ඨානයි. සති කිව්වේ සීය ප ဋ ාණ කිව්වේ පිටව ගත්තා. ඒතර කාය කායනුපස්සී විරදී. ආ වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති මේ සිත හැසිරෙන ආකාරය බලනවා ධම්මානු ධම්මානු ධම්මානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ධර්මයට අනුකූලවයි පවත්වන්නේ මනස ඒ මොන ධර්මතාවේද ඒකයන අයම්බික්ක වේ මග්ගෝ මහණෙනිකම් මගයි මොකන්ද නිවනට සසරෙන් නිවනට බණ කිව්වේ. ඒක කාලයක් ගෙවුණ දැනුනේවත් නැහැ නේ. දැන් ওই විදිහට ඉතුරු සියල්ල බලන්න වෙනවා. ඒ බලන්න බලන්න බලන්න බලන්න ඉන්නේ අවබෝධය. ඒ අවබෝධය ස්ථාවර එකක්. සත්‍ය අවබෝධයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. නුඹලා මේ රැවටිලා ඉන්නේ. අනවබෝධය තුල ඉන්නේ. මෝහය තුල ඉන්නේ. අවිද්‍යාව තුල ඉන්නේ. අවිද්‍යාව, මෝහය, අනවබෝධය, නොතේරෙනකම, නොයැටීම නිසා සත්‍යා කර්ම කරනවා. කර්ම කරනවා. අන කර්ම කරන්නේ ඇයි? තෘෂ්ණාව වයින් කරන්නේ. සිතේ සිතේ පැවැත්මට උපකාර වෙන තෘෂ්ණාවයි අවිද්‍යාවයි උපාදානය අපි වයින් කරා. ඊට පස්සේ ආ කර්ම කරන්නේ. කර්ම කරන්නේ නැත්නම් විපාක විපාක නැතින සංසාර ප්‍රවෘත්ති ඉවරයි. දැන් අද සසරෙන් නිවනට බණ කිව්වේ. පැහැදිලි? හ්ම්. නිරන්තරයෙන් මානස ධර්මය තුල තියන්නේ. වෙනත් කිසි දෙයක් ගැන කියලා වැඩන්නේ. දරුව හැදුවා ඉගෙනුවා රැකී ආරක්ෂා කළා රැකී ආරක්ෂා හොයලා දුන්නා අවහවිහා කළා දුන්නා තමන් සතු වස්තු දේපල තියනවා නම් ඒවත් පවර්ලා දුන්නා දැන් සියල්ල කරලා ඉවරයි දරුවන්ගේ දරුවෝ හදන්න ගියොත් නම් ඒගා භවයටත් අනිවාර්යයෙන් මේ දුක් ගොඩ අරගෙන යන්න වෙනවා. තේරෙනවද? හොඳයි. එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. අරමුණු තියෙනවා. ඉතින් දායකත්වය ගන්න හොකන්දර උතුරු අරංගල පදිංචි ධම්මිකා පෙරේරා මහත්මිය, ජයනි චන්ද්‍රදාස දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් අරමුණ පරලොස් සපතය ගැනම් සඳහන් කරනවා. සිරිමා කපුරුගේ මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. ඊටින් පෙරේරා ආදරණීය පියාණන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. ප්‍රේමසිරි පෙරේරා ආදරණීය සහෝදරයා සහෝදරයා ඇතුළු පරලොස් සපසියලු ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා ධර්මදේශකයන්න් වහන්සේ අතුරු මහා සංඝරත්නයට ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි සියලු දෙනාට රටවාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු පුරා බලපවත්වන රුදුරු අසංගත තත්ත්ව ඉක්මනින් පහ වේවා. ඉන් පීඩාවට පස් සියලු දෙනා ඊට ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අරමුණ ඇතුළු තමයි අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ ගත්තේ. එමනම් මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් පළමුවෙන් මේ නම් සඳහන් කළ ඒ සිරිමා කපුරුගේ මෑණියන් ඊටින් පෙරේරා පියාණන් ප්‍රේමසිරි පෙරේරා සොහයුරා ඇතුළු ඒ පවුල්වල પરම්පරාගත පරිලෝක සැපත් යම් කෙනෙක් කවුරු වූ ඇතනම් පින් බලාපොරොත්තුව මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම තිතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාතාවන් කියන්නේ. සෙත් ප්‍රාර්ථනා කරනවා ධර්මදේශකයන් වහන්සේ අතුළු මහා සංඝරත්නයට ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි සියලු දෙනාට රටවාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරචීමනීය දීර්ඝායු සම්පත් සැලසේවා ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ ඒ වගේම වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකෙ පුරා බලපවත්වන මිරුදුරු අසංගතය, කොරෝනා වසංගතය තයික්මනින් පහ වේවා. ඉන් පීඩාවටපත් යම් කෙනෙක් ඇද්දේ සියලු දෙනා ඊතා ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයටපත් වෙත්වා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඉන්න බව සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිස හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු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 සද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධ මාත්‍චාලය හරහා ලෝකයේ පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ සෑම බ්‍රහස්පතින්දා දිනකම විකාශනය කරනු ලබන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවකට දායකත්වය ගත්තා හෝකන්දර උතුර අරංගල පදිංචි ධම්මිකා පෙරේරා මහත්මිය ජයනි චන්ද්‍රදාස දියණිය ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනා විසින් අරමුණ පිළිබඳව කරුණු කාරණා සඳහන් කරලා ඒ පුණ්‍යානුමෝදනා ආශිර්වාද ධර්ම දේශනාව අවසානයේ සිද්ධ කරනවා. ඉතින් අපි මේ ධර්ම දේශනා මාලාවක් සිද්ධ කරන්නේ විසුද්ධි මාර්ගය උපකාර කරගෙන. සුද්ධ කියන්නේ පිරිසිදු වෙනවා. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදු වෙනවා. හොඳටම පිරිසිදුයි. ඒ විසුද්ධි මාර්ගයෙන් හතරවෙනි විසුද්ධිය එවත් කාංකා විතරණ විසුද්ධිය පිළිබඳවයි අදත් ධර්ම දේශනාව. සීල විසුද්ධිය නැතුව චිත්ත විසුද්ධියට යන්න බෑ. චිත්ත විසුද්ධි නැතුව දික්ටි විසුද්ධියට යන්න බෑ. දික්ටි විසුද්ධි නැතුව කාංකා විතරණ විසුද්ධියට යන්න බෑ. කාංකා විතරණ විසුද්ධිය නැතුව මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය නැතුව ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය නැතුව ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ. අනුපිළිවෙලක් තියෙන්නේ. ඒ අනුපිළිවෙල අපි දැන් ඒ විසුද්ධි මාර්ග තුනක් ධර්ම දේශනා රාශියකින් 40කට ආසන්න ප්‍රමාණයකින් අපි දේශනා කළා. ඒතර ditthi විසුද්ධියේදී අපි පැහැදිලි කළා පෙන්නවා කරුණු 201ක් උපකාර කරගෙන ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ කුමක්ද කියන කාරණය. නාම රූප දෙකක් කියන කාරණය. නාම කියන්නේ සිත හා සිතුවිලි වලට අනිකුත් සියලුම විශ්ව ක්‍රියාත්මක කරන සියලුම දේවල් රූප එවත් සතර මහා ධාතු එවත් සුද්දාෂ්ටක කලාපය. එච්චරයි ලෝකෙ තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ මනාව අවබෝධ කරගත යුතු ධර්මතා දෙකයි තියෙන්නේ. මනාව අවබෝධ කරගන්න ධර්මතා දෙකයි නාමංච රූපංච. අද අපි හොයන්නේ ඒ නාම රූප දෙකේ හේතු. ප්‍රා නාම රූප දෙකක්මයි තියන්නේ කියලා හොඳටම පැහැදිලි නම් අපට ගැටලුවක් නැහැ හේතු හොයන්ට යන්න. මොකද ඒ ධර්මතා දෙකේ හේතු හොයන්නේ. ඒකෙනුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ කරුණු දෙකෙනුත් ඉස්සලාම පරීක්ෂා කරන්න රූපය පිළිබඳව. ඒතර රූප කියන්නේ සතර මහා ධාතුවේ වසුද්දෂ්ට කලාපය. අපි ඒ සඳහා ගන්නවා කරුණු රාශියක්. මොකද අවබෝධ කරගන්න නම් එක කරුණක් දෙකක් පහක් 10ක් 15ක් 20ක් 30ක් 40ක් පරීක්ෂා කරලා ස්ථාවර වෙන්නේ. සහතික වෙන්නේ. කරුණු 200 එකම පරීක්ෂා කළොත් හේතු ප්‍රත්‍ය අනුව අවබෝධය ස්ථිරයි. ප්‍රත්‍යක්ෂයි. ඥානෙ ප්‍රත්‍යක්ෂයි. එහෙනම් අපි හේතු ප්‍රත්‍ය නාම රූප දෙක සකස් වෙන්නේ කොහොමද කියන කරුණු හේතු අද දේශනා කරනවා. ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ හොඳට අහන්න. තැන්පත් සිතින් අහන්න. මොකද ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. අද බුදුරජාන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන කල්පනා කරා අතිශය ගැඹීර ධර්මයක් මේක. මේක මම කොහොමද මේ සත්‍යයට දේශනා කරන්නේ? අවබෝධ කරගන්න පුළුවන් වෙයිද? එතෙන්දී මහා බ්‍රහ්මයා ඉදිරිපත් වෙලා කිව්වා. සිත දැක්කා මහා බ්‍රහ්මයා බුදුරජාන් වහන්සේට ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න. අවබෝධ කරගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවා. ඒක නිසා දේශනා කරන්න. ඒක නිසා ගාම්භීර ධර්මයක් පුළුවන් තරම් සරලව කියනවා. පැහැදිලි කරනවා. අපි දිට්ඨි විසුද්ධියේදී කරුණු දෙකේ එකක් බෙදලා රූප වලට කොටසක් පෙන්වුවා නාමය වලට කොටසක් පෙන්වුවා දැන් එකෙන් අද ගන්නවා පළමෙම රූප. තර රූප කියන්නේ සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපයයි කියන කාරණය දැන් ඔයත් හොඳට දන්නවා. හොඳට දන්නවා. તો රූප කියන වචනේ අපි පාවිච්චි කරන්නේ අවබෝධ කරගැනීමේ පහසුව පිණිස. නමුත් රූප කියන්නේ සතර මහා ධාතු. ඒවා සුද්දාෂ්ටක කලාපය ඒකේ තියෙන්නේ ශනයක් ශනයක් ශනයක් පාසා වෙනස් වීමක් ඒ නිසා රූප කියනවා. රුප්පණේ හැවත් වෙනස් වීම. ඒ තියෙන්නේ සතර මහා ධාතුන්ගේ වෙනස් වීමක් තියෙනවා. එහෙනම් චක්කු ප්‍රසාද රූප චක්කු කියන්නේ ඇස ප්‍රසාද රූපයක්. ඒ පිළිබඳව මම දිට්ඨි විසුද්ධියේදී පැහැදිලි කළා මේක ප්‍රසාද රූපයක් වෙන්නේ කොහොමද කියන එක. පෙර කර්මෙන් ලැබිච්ච දායාදයක් නිසා ප්‍රසාද රූපයක්. එහෙනම් මේකේ හේතු වර්තමාන හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වර්තමානයේ හේතු නාම ධර්ම දෙකක් තියෙනවා. රූප ධර්ම දෙකක් තියෙනවා. ඒ කියන්නේ සතර මහා ධාතය සුද්දාස්ත්‍රක කලාප දෙකක් තියෙනවා. සිතහ සිතුවිලි දෙකක් තියෙනවා. ඒ කොහොමද? තර චක්ක ප්‍රසාද රූපේ කියන්නේ සතර මහා ධාතය සුද්දාස්ත්‍රක කලාපේ ක්‍රියාවක්. කර සතර මහා ධාතය සුද්දාෂ්ට කලාපේ ආයුෂ අපි දැන් දන්නවා. චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදලා. ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙනවා. ත්‍රිචක්ක ප්‍රසාද රූපේවත් මේ සුද්දාෂ්ටක කලාපයේ චිතක්ෂණ 17ක් තුළ තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි ඇහැක් හෙවත් චක්කු ප්‍රසාද රූපයක් තියෙන බව අපට පේනවා. බුදුරජාණන් වහන්සේ ඒකට හේතු කියනවා. එහෙනම් මේ තියෙන බව පේන්නේ. තියෙන බව පේන්න නාම ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා. නාම ධර්ම දෙක තමයි කර්ම එකක් අනිත් එක සිත. පෙර කරගත්ත කර්මවල ඒකට කියන උපස්තම්භක කර්මය කියලා. උපපීඩක කර්මයක් කියනවා. උපස්තම්භක කර්මය කියන්නේ මේ හටගත් චක්ක ප්‍රසාද රූපේ සුද්දාෂ්ටක කලාප ඇදගෙන යන්න උපකාර කරන ධර්මයේ උපස්තම්භක කර්මය. ඒතර කර්ම කියන්නේ සිතුවිලි හෙවත් නාම ධර්ම. හරිද? ඒතර වර්තමානයේ මේ මොහොතේ කර්මය විසින් ඒ කියන්නේ කර්ම කියන්නේ නාම ධර්මයක්. එතකොට මේ නාම ධර්මය මේ සුද්දාස්ලක කලාපේ අර ප්‍රවෘත්තියට පැවැත්මට උදව් කරන, උපකාර කරන, පිහිට වෙන, ප්‍රත්‍ය වෙන. අනිත් එක තමයි සිතේ පවතිීම. දැන් සිතේ පැවතීම නැවතුනොත් චක්ක ප්‍රසාද රූපේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මරුණාට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. එහි ක්‍රියාකාරීත්වය නැහැ. එහෙනම් සිතේ පැවැත්ම කියන්නේ තව නාම ධර්මයක් ප්‍රත්‍ය වෙනවා. කර්මය කියන්නේ පෙරස් කරගත්ත පෙර සිතේ හැසිරිච්ච ආකාරයයි කර්ම කියන්නේ. එතකොට පෙර භවවල සිත හැසිරිච්ච ආකාරය වර්තමාන භවයේ ප්‍රත්‍ය වෙනවා මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට පැවැත්මට ඇදගෙන යන. ඒ චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳෙනවනේ. හැබැයි ඒ ඉපද බිඳෙනව වෙනුවට අර කර්මය පෙරභවයේ කරගත් සිත හැසිරිච්ච ආකාරය දර කර්මය නාම ධර්මයක් ඒ නාම ධර්මය මේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය උපකාර වෙනවා. ඒතර සිතේ ප්‍රවෘත්තිය මේ සතර මහා ධාතුන්ගේ පැවැත්මට ප්‍රත්‍ය උපකාරයයි. ඒතර නාම ධර්ම දෙකක් මේ රූප ධර්මය හේවත් මේ සුද්ධාෂ්ට කලාපය ඇදගෙන යන්න උපකාර වෙනවද නැද්ද? උපකාර වෙනවා. නාම ධර්ම දෙකක්. රූප ධර්ම දෙයකට උපකාර වෙනවා මේ රූප ධර්ම ඇදගෙන යන්න. ඒතකොට රූප ධර්ම කියන වචනේ අපි දැන් අයින් කරනවා සතර මහා ධාතු කියන වචනේ ගන්න. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ඇදගෙන යන්න තව සතර මහා ධාතුන් කොටස් දෙකක් නිරන්තරයෙන් උදව් කරනවා. සීත උෂ්ණ දෙක. සීත උෂ්ණ දෙකේ තියෙන්නේ සතර මහා ධාතුව සුද්දාෂ්ට කලාපේ. ආහාරය මොනවද තියෙන්නේ? සුද්දාෂ්ට කලාපේ. ତර සීත උෂ්ණ දෙකේ තියෙන ඒ සතර මහා ධාතුන් හා අපි ගන්න ආහාරයේ තියෙන සතර මහා ධාතුන් පඨවි ආපෝ තේජෝ වායෝ සුද්දාෂ්ටක කලාපයේ වර්ණ ගන්ධ රසෝච ආහාරයේ තියෙන්නේ සුද්දාෂ්ටක කලාපයේ සීත උෂ්ණ දෙකේ තියෙන්නේ ඒ තියෙන්නේ ඔය සුද්දාෂ්ටක කලාපයේ එතකොට මේ චක්කු ප්‍රසාද රූපේ පැවැත්මක්ද තියෙන්නේ මේ වර්තමානයේ මේ මොහොතේ මේ සිදුවීම නාම ධර්ම දෙකක් මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ප්‍රත්‍ය වෙනවද? රූප ධර්ම දෙකක් මේ සතර මහා ධාතු. ඒ කියන්නේ ඒ සතර මහා ධාතු කොටස් දෙකක් මේ සතර මහා ධාතුන්ගේ කොටස් ටික ක්‍රියාත්මක වෙන්න ප්‍රත්‍ය වෙනවද නැද්ද? තේරුණාද නැහැ කිව්වේ. තේරුණාද කිව්වේ. දැන් එතකොට සත්‍යයකුත් නැහැ, හැකුත් නැහැ නේද? අපි මුලාවක නේද ඉන්නේ. මේ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්ම හේතුප්‍රත්‍ය. හේතුන්ගෙන් හට ගන්නවා කියන කාරණා. ඒතර වර්තමානයේ ඒතර චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. එහෙනම් මේ ස්පිලං ගහන්න තරම් ඒ තරම්වත් කාලයක් මේක පවතින්නේ මොකද? තත්පරයක් ලක්ෂයකට බෙදලා ගන්නවා කියන්නේ. ඒ තරම් කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙනකොට හැබැයි මේක මම මීට කලිනුත් පෙන්නලා තියෙනවා. අවස්ථා තුනක් තියෙනවා. හටගැන්මේ අවස්ථාවක් තියෙනවා. ඒ සතර මහා ධාතුන්ගේ හටගැන්මේ අවස්ථාවක් තියෙනවා. පැවැත්මේ අවස්ථාවක් තියෙනවා විනාශයේ අවස්ථාවක් තියෙනවා. ඒකට කියන උපාද තితి අහම අහලා තියෙන හැම එකක්. උපාද තితి භංග අවස්ථා තුනක් තියෙනවා. ඒතර චිතක්ෂණ 17යි 17 තුනෙන් වැඩි කරාම 51යි. ඒකෙන් හටගන්න යන්නේ ඒ කියන්නේ සතර මහා ධාතුන් කර්මයෙන් සිතේ ප්‍රවෘත්ති ආනුව සීත උෂ්ණ දෙකෙන් හා ආහාරයෙන් වර්තමාන. ඒතර හට ගන්න යන එක චිතක්ෂණයයි. බින්දල අවසන් ගන්න එක චිතක්ෂණයයි. 51න් දෙකක් ගියාම 49යි. ওই 49 තුල තමයි ජරා කියන ස්වභාවයටපත් වෙන්නේ. දිරන්නේ. තේරෙනවද? එතකොට දැන් නාම ධර්ම දෙකක් මේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍යද නැද්ද? සිත හා සිතුවිලි දෙකක්. ඒ කියන්නේ කර්මය පෙර භවයේ කරගත්ත කර්මයට අනුව තමයි මේකේ මේ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැදුවේ. එතකොට ඒකේ හැඩය හැදුවේ. ඒ සිත පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරය. ඒකට තමයි කර්ම කිව්වේ. හරිද? ඒතර වර්තමානයේ ඒකට උපස්තම්භක වශයෙන් සහයෝගය දෙනවා ඒ සතර මහා ධාතුන් ඇදගෙන යන්න. හරිද? එතකොට සිතේ ප්‍රවෘතිය තියෙනවනේ නවතින්න නැතුව ඇදගෙන යනවනේ සිත. එක සිතවිල්ලක් නැති වෙනකොට තව සිතවිල්ලක් එනවා. ඒ සිතවිල්ල නැති වෙනකොට තව සිතවිල්ලක් එනවා. එතකොට සිතේ ප්‍රවෘත්ති අනුව ඇහි මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තියෙනවා. එතකොට චිතක්ෂණ 49 කුඩා චිතක්ෂණ 49ක් තුන. එතකොට නාම ධර්ම දෙකක් සීත උෂ්ණ දෙක සමව පවතින තාක්කල් මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තියෙනවා. අධික සීතලක තිබ්බොත් ඇහැ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අධික උෂ්ණත්වයක තිබ්බොත් ඒත් නැහැ. ඒතර සීත උෂ්ණ සමවපවතින තාක්කල් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තියෙනවා. ගන්න ආහාරයෙන් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තියෙන මොහොතක් මොහොතක් මොහොතක් මොහොතක් පහසා මේ කරුණු හතර මේ සතර මහා ධාතුවත් මේ සුද්ධාෂ්ටක කලාපේ ප්‍රවෘත්තියට පැවැත්මට උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා උදව් වෙනවා. නාමයේ රූපයට ප්‍රත්‍යද? රූපේ රූපයට ප්‍රත්‍යද? එහෙම නැතුව මෙතන මොකද්ද තියෙන්නේ? දැන් ඇහක් දකින්න බෑ නේද? හැබැයි අපි සම්මුතියෙන් ඇහක් දකිනවා. කමක් නැහැ. කතා කරන්න වෙන්නේ ඇහැ ගැන සම්මුතියෙන්. හැබැයි ධර්ම පිළිබඳව අවබෝධ කරගන්න නම් පරමාර්ථයට මනස ගන්න ඕනේ. සත්‍ය වශයෙන් සිදුවෙන සිදුවීමට මනස ගන්න වෙනවා, සිත ගන්න වෙනවා. එතකොට තමයි යථාර්ථය දකින්නේ. සත්‍ය දකින්නේ. ඒ යථාර්ථය දකින එකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. සත්‍ය සත්‍ය වශයෙන් දකිනවා. එතකොට දැන් ඇහැ ආත්මයට දාන්න බෑ. ආත්මයට දාන්නත් බෑ. දැන් පැහැදිලිද කියපේ. එහෙනම් චක්ක ප්‍රසාද රූපේ එවත් මේ සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපේට. ඒතර වර්තමානයේ නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍යය. තේරෙනවද පැහැදිලිද කියන්නේ? හැබැයි මේ ඒ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීමට ප්‍රත්‍ය උනේ පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරයයි එහෙනම් පෙර භවයේ සිත හැසිරුණේ කරුණු දෙකක් උඩ කුසල කර්ම කුසල කර්ම කුසල චේතනා කුසල චේතනා ඒ අනුව තමයි මේකේ පටන් ගැනීම හැදුවේ මේකේ හැඩය හැදුවේ මේකේ කාලය තීරණය කළේ මේකේ අවසානය තීරණය කළේ එහෙන් බලන කාලය මේ සම්මුතියෙන් කියනවා පරමාර්ථයෙන් ආය විස්තර කරනවා එහෙන් බලන කාලේ මට තීරණය කරන්නේ බෑනේ. මේකේ පැවැත්ම මට තීරණය කරන්නත් බෑනේ. අවසානයේ තීරණය කරන්න. එකක් බෑ. එහෙනම් කවුද මේක තීරණය කරන්නේ? කර්මයයි. දැන් පැහැදිලිද? ඒතර කර්මය කියන්නේත් නාම ධර්මයක්. හරිද? ඒ කියන්නේ සිත හැසිරිච්ච ආකාරයෙන්. ඒතර සිත හැසිරිච්ච ආකාරය නම් ඒක නාම ධර්මයක්. ඒක නාම ධර්මය මේ සුද්දාස්තක කලාපේවත් මේ රූපයට හෙවත් සතර මහා ධාතුන්ට ප්‍රත්‍යද නැද්ද පෙර භවයේ? එහෙනම් පෙර භවයේ කර්ම කෙරුවේ ඇයි අපි? අවිද්‍යාවයි තණ්හාවයි හින්දා. මේ ලෝකේ යම් කිසි කෙනෙකුට අවිද්‍යාව තියෙනවා නම් තෘෂ්ණාව තියෙනවා නම් අවිද්‍යාවයි තණ්හාවයි අත්වල බැඳගෙන ඉන්නේ තනියෙන් ඉන්නේ මේ කරුණ දෙක සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල් සිත හැසිරෙනවා නොමනා පැත්තටත් හැසිරෙනවා මනා පැත්තටත් හැසිරෙනවා කුසල අකුසල කර්ම දෙකම කරනවද? ඒතකොට කර්ම කියන්නේ සිතුවිලි, ඒවත් චේතනා. ආ. එහෙනම් අවිද්‍යාවත් තණ්හාවත් ප්‍රත්‍යද? දැන් ඒතකොට නාමය නාමයට ප්‍රත්‍යද? දැන් මේ නාම රූප ප්‍රත්‍ය ඕනොන්ට ප්‍රත්‍ය වෙන ආකාරයයි කියන්නේ මේක අවබෝධ කරගන්න ඕන හේතුඵල දකින්න. පසුගිය දේශනාවල පටිච්ච සමුප්පාදයෙන් ඒ පිළිබඳ හොඳට විස්තර කළ දීලා තියෙනවා. පටිච්ච සමුප්පාදය. එහෙනම් ඒතොර ඇහි ඇහිවත් මේ සුද්දාෂ්ටක කලාපය හෙවත් මේ සතර මහා ධාතුගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නාමයේ නාමයට ප්‍රත්‍ය වෙලා නාමයේ රූපයට ප්‍රත්‍ය වෙලා වර්තමානයේ නාම ධර්ම දෙකක් මේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය වෙලා රූප ධර්ම දෙකක් මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ප්‍රත්‍ය වෙලාද නැද්ද හරි එතකොට දැන් වර්තමාන භවයේ සීත උෂ්ණ දෙකෙන් ඒ රූපය මේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය වෙන එක අපිට නවත්තන්න බෑ. ආහාර අපට ඕනේ නිරන්තරයෙන්ම. රහතන් වහන්සේත් ආහාර ගත්තා, බුදුරජාන් වහන්සේත් ආහාර ගත්තා. ආහාර වැළඳුවා. එතකොට අපිටත් ආහාර ඕනේ. එහෙනම් ආහාරය හා සීත උෂ්ණ දෙකෙන් නිරන්තරයෙන් මේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා. ඒක නවත්තන්න අපිට බෑ. හැබැයි අපිට එකක් නවත්තන්න පුළුවන්. මොකක්ද? වර්තමාන භවයේ නාමය මේ රූපයට ප්‍රත්‍ය වෙන එක නවත්තන්න පුළුවන්. කර්මයෙන් හැදිච්ච නිසා කර්මය නවත්තන්නත් බෑ අපිට. තේරෙනවද? වර්තමානයේ පෙර භවයේ කරගත්ත කර්මයට අනුව ඒ සිතුවිලි බලවත් වෙච්ච ආකාරයට මේ ඇසේ හැසිරීම තියෙනවා. ඒක නවත්තන්න බෑ. ඒකනේ චක්කපාල හාමුදුරුවන්ටත් උනේ. රහත් උනත් ඒ පෙර සංසාරේ කරගත්ත ඒ හැස්සිත හැසිරිච්ච ආකාරයට තමයි ඇහි ප්‍රවෘත්තිය අරගෙන ආවේ. හැබැයි අපිට මේ වර්තමාන භාවය අපිට එකක් කරන්න පුළුවන්. දැන් එතකොට ඔය චක්ක ප්‍රසාද රූපය අපිට දුකක් නැති කරන්නේ. ශෝකයක් නැති කරන්නේ. ඒ සතර මහා ධාතු වෙනස් වෙනවනේ. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්නවනේ. රූපණේවත් වෙනස් වීමටමනේ රූප කියලා කියන්නේ. එහෙමනම් අපිට වර්තමානයේ ඊගා භවයට මේක හදාගන්න ඕනද නැද්ද? ඒ කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට අපි ඊගා භවයේත් ඉඩ දෙනවද නැද්ද? කියන එක අපි තීරණය කරන්න ඕනේ. ඇහැ නිවන්න. ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනසයි නිවන්න තියෙන්නේ. එතන නිවීම. ඉස්සෙල්ලාම ඇහැ ගත්තේ මේක අපි ඊ타ත්ම ප්‍රිය කරන වස්තුවක් හින්දා. බුදුරජාන් වහන්සේත් ඇස තමයි ඉස්සෙල්ලාම ගත්තේ සෑම තැනක. එහෙනම් සිතේ ප්‍රවෘත්තිය නවත්තන්න පුළුවන්. සිතේ ප්‍රවෘත්තිය නැවැත්තුවොත් ඒ කර්ම හටගන්නේ කොහෙද? හ්ම් සිතේනේ හටගන්නේ කර්ම. වෙන කොහොමවත් කර්ම හටගන්නේ. සිත හැසිරෙන. ඒතකොට මේ භවයේ අපි සිත හැසිරෙන ආකාරය. අනුව තමයි ඊගාව භවයට මේ චක්ක ප්‍රසාද රූපය නැමැති එහෙම නැත්නම් මේ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැඩය ක්‍රියාත්මක වෙන කාලය හා අවසානය තීරණය කරන්නේ මේ භවයේ සිත හැසිරෙන ආකාරයයි. ඒක අපිට මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අවශ්‍ය නැත්නම් අපිට මේ භවයේ නාම ධර්මයක් තියෙනවා අයින් කරන්න. එක නාම ධර්මයක් අයින් කරන්න තියෙන්නේ. මොකක්ද? සිතේ ප්‍රවෘත්ති. සිතේ ප්‍රවෘත්තිය. ඒතර සිතේ ප්‍රවෘත්ති අයින් කරන්නේ කොහොමද? චන්දරාගය අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ තණ්හාව. සිතට තණ්හාව තියෙනවද නැද්ද? තියෙනවා. සිතේ පැවැත්මට තණ්හාව තියෙනවා. සිතේ ප්‍රවෘත්තියට කැමතියි. එයි. ඇහෙන් රූප දැකලා සිත හදාගන්න පුළුවන්. ඒ හින්දා කැමතියි. කනින් ශබ්ද අහලා සිත හදාගන්න පුළුවන්. නාසයෙන් ගඳ සුවඳ විඳලා සිත හදන්න පුළුවන්. සිතක්ම නේද හොයන්නේ. හොයන තාක්කල් මේ රූප ධර්මයට ප්‍රත්‍යයයි. සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයයි. එහෙනම් නාම ධර්ම දෙකක් වර්තමානයේ අරූප ධර්ම දෙකක් මේ ක්‍රියාව සිද්ධ වෙන්න උපකාර වෙනවද නැද්ද? හොඳයි. පෙර භවයේ අපි කර්ම කරලා මේ භවයට ආවා. හැබැයි මේ භවයේත් අපි අරසිත හැසිරෙන්න දෙනවා නම් කර්මත් එක්ක අපිට නැවත ওই ක්‍රියාව පටන් ගන්නවාමයි. බුදුරජාන් වහන්සේ හැණිව්වා. කොහොමද නිවි? ඒ චක්කු ප්‍රසාද රූපයෙන් අපිට කරන්න තියෙන එක දෙයයි බාහිර රූප ගන්න විතරයි තියෙන වෙන කිසි දෙයක් කරන්න බෑ. බාහිර රූපේ ගන්න. හැබැයි චන්දරාගය අයින් කළා. එච්චරයි කරන්න තියෙන්නේ. එතකොට සිත නිවෙනවා. එතකොට සිත නිවෙනවා. එතකොට චක්ක ප්‍රසාද රූපයේ පිළිබඳව චන්දරාගය අයින් කළොත්, තෘෂ්ණාව අයින් කළොත් ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහා සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිවම මේ තෘෂ්ණාව හටගන්නේ 60 තැනකනේ. 60 තැනක හට ගන්නවා. ඒ 60න් එකක් තමයි මේ කියන්නේ. ద్వාර 6යි. ద్వාර 6 කියන්නේ චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, චිව්වද්්වාර, කායද්්වාර, මනෝද්්වාර. එහෙනම් චක්කුද්්වාරය ගැන කියන්නේ මේ 60න් එකක් කියන්නේ. එතකොට තණ්හාව මේ සතර මහා ධාතු පිළිබඳ ඇහැ පිළිබඳවද තෘෂ්ණාව උපදින සතර මහා ධාතු පිළිබඳවද? ඒතර සතර මහා ධාතුන්ටද කැමති. කැමති. කැමති කියන්නේ තණ්හාව. එහෙනම් ඒ සිතුවිලි ලයින් කරන්න වෙනවා. අර කර්ණ තුන ක්‍රියාත්මක වෙච්ච. ඒ නාම ධර්ම එකක්. එතකොට කර්මයට අනුරූපව මේකේ ක්‍රියාව සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බෑ. දැන් මම එක එක චක්කපල හාමුදුරන්ටත් ඒක නවත්තන්න බැරි වුණා. මොකද පෙර කරගත්ත දෙයක් නිසා. හැබැයි චක්කපල හාමුදුරුව එකක් අයින් කරා. මොකක්ද අයින් කරේ? සිතේ ප්‍රවෘත්ති අයින් කරා. සිත කර්ම විඥානේ සිත කියන්නේ විඥානයනේ මනසනේ මානසිකාරයනේ ඒක අපි කරන්නේ කර්ම විඥානය බවට පත් කරගන්නවා කර්ම කියන්නේ බලවත් කරනවා ඒතර බලවත් කරගත්තාම මොකද වෙන්නේ මේකට ඇලුම් කරනවා ආස කරනවා තණ්හා වෙන්නේ බලවත් වෙන්නේ ඒ තණ්හාව කියන්නේ කර්මයට ප්‍රත්‍ය වෙන උපකාරයක් තණ්හාව කියන්නේ ක්ලේශයක් ඒතර කෙලෙස් උපකාරය කරන්නේ මොනවටද කර්මවලට. අහලා තියෙනවද ක්ලේශ වට්ට, කම්ම වට්ට, විපාක වට්ට කියලා තුනක්? පටිච්චසමුපාදේ. අවිද්‍යාවත්, තණ්හාවත්, උපාදානයත් කෙලෙස්. සිත කෙලෙසෙන. කර්ම කරන්නේ ওই කරුණු තුන නිසාමයි. කෙලස් කර්ම වලට ප්‍රත්‍ය වෙනවා කර්ම විපාක වලට ප්‍රත්‍ය වෙනවා. ක්ලේශ වට කම්ම වට විපාක වට. දැන් කර්ම විපාකයක් නෙමෙයිද මේ? සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැඩය, පැවැත්ම, විනාශය. හරි. එහෙනම් දැන් මේ භවයේ මොකද්ද කරන්නේ? කර්මානුරූපව නම් හැදුනේ පෙර භවයේ කරගත්ත කර්ම දැන් නවත්තන්නත් බෑ. ඒක ක්‍රියාත්මක වෙනවමයි. එහෙමනම් වර්තමානයේ ඒකනේ ක්ලේශ පරිණිරවාණ ස්කන්ධ පරිණිරවාණ කියලා දෙකක් තියෙනවා නේද? ඉස්සෙල්ලාම පිරිණිවෙන්නේ මොනවද? කෙලස්. එතකොට කෙලස් කියන්නේ මොකද්ද? අවිද්‍යාව මේ භවයේ අවසන්. තෘෂ්ණාව හේවත් චන්දරාගය මේ භවයේ අවසන්. උපාදානෙ මේ භවයේ අවසන්. කෙලස් අවසන්. ඒ කරුණු තුන අවසන් වෙනකොට දස ක්ලේශයම අවසන්. දස ක්ලේශය අවසන් කියන්නේ 1500ක් කෙලස් අවසන්. කෙලස් කොච්චර තියෙනවද? 1500ක් කෙලස් ඒ සියල්ල අවසන් වෙනවා අවිද්‍යාවත් තණ්හාවත් උපාදානෙ. එහෙනම් අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්. ඇයි සිතේ ගොඩනගන්නේ. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක්නේ සිතින්නේ ඇලෙන්නේ. අවිද්‍යාව කියන එකත් සිත තුළ උපදින ශක්තියක්නේ. උපාදානය කියන්නේ ඒක සිතින්නේ කරගන්නේ, තදින් ග්‍රහණය කරගන්නේ, තදින් අල්ලගන්නේ, උපාදාන කරගන්නේ. ඒක සිත තුළ නේද උපදින්නේ. ඒ අනුව නේද සිත අපිරිසිදු වෙන්නේ. සිත කිලිටි වෙන්නේ. සිත දූෂ්‍ය වෙන්නේ. කෙලස් කියන්නේ සිත අපිරිසිදු වෙනවා. සිත දූෂ්‍ය වෙනවා. සිත කිලිටි වෙනවා. අවිද්‍යාව තණ්හාව අවිද්‍යාව නැමැති නාම ධර්මයක් තණ්හාව නැමැති නාම ධර්මයක් උපාදානය නැමැති නාම ධර්මයක් අවසන් නම් සිත කිලිටි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ওই නාම ධර්ම තුන අයින් කරාද නැද්ද? බුදුරජාණන් වහන්සේට අවිද්‍යාව නැමැති නාම ධර්මයේ ක්‍රියාත්මක වුණාද? නැහැ. බුදුරජාණන් වහන්සේට තෘෂ්ණාව නැමැති යම් දේවල් වලට ඇලෙන සිතක් තථාගතයන් වහන්සේට ක්‍රියාත්මක වුණාද? තථාගතයන් වහන්සේ යම් දෙයක් තදින් ග්‍රහණය කරගත්ත දෙයක් තියෙනවද? ඒ නාම ධර්ම තුනම ක්‍රියාත්මක වුණේ නැහැ. ඒකනේ නික්ලේශී කියන්නේ. අපි කෙලෙස් සහිතයි. එහෙනම් මේ භවයේ වර්තමානයේ අපි මොකද්ද කරන්න ඕනේ? සිතත් එක්ක හැසිරෙන අවිද්‍යාවත් තණ්හාවත් උපාදානයත් අයින් කරන්න. ඒ නාම ධර්ම තුන. සිතත් එක්කයි හැසිරෙන්නේ. අවිද්‍යාව හැසිරෙන්නේ රූපත් එක්ක නෙමෙයි. හැබැයි රූපයකට ප්‍රත්‍ය වෙනවා. රූපයකට ප්‍රත්‍ය වෙනවා. ඒ කොහොමද? දැන් සිත හටගන්නේ කොහෙද? හෘද වස්තුවේ. ලෙයත් එක්ක සම්බන්ධයි. හෘද වස්තුවේ තියෙන අඩුකෝප භාගයක විතර ලෙයක්. මෙයල් ලෙයත් එක්ක තමයි මේ සිත හැසිරෙන්නේ. එහෙනම් කෙලෙස් හැසිරෙන්නේ රූපයත් එක්ක. එතකොට දැන් රූපේ නාමයට ප්‍රත්‍යද? සතර මහා ධාතුන්ගෙන් හෘද වස්තු හැදිලා තියෙන්නේ. ඒකට නිරූප කිව්වේ. එතකොට සතර මහා ධාතුන් සිතවිලි වලට ප්‍රත්‍යද? ඔව් සිතවිලි උපදවන්නේ. ඒ හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය නැවතිච්ච ගමන් මොකද කරන්නේ? දොස්තර මහත්තයා උපකරණ ටිකක් තරම් ශාලාවේ දොරත් අහගෙන එළියට යනවා. ඉතින් අනිත් අය දන්නා මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද්ද කරන්නේ? මාචරියට ගිහින් දානවා. නැද්ද? හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය. එතකොට රූපය නාමයට ප්‍රත්‍ය වෙන්නම ඕනේ. ඒකත්. හරිද? එතකොට එහෙනම් සිතේ එතකොට නාමයේ නාමයට ප්‍රත්‍යද? මේ නාම රූප ප්‍රත්‍ය විභාගයයි කියන්නේ මේක අවබෝධ කරන්න ඕනේ. හේතුඵල දකින්න. දැන් මෙතන තියෙන සත්‍ය සිදුවීමක්ද නැද්ද? ඒකනේ මම කිව්ද බුදුරජාන් වහන්සේගේ සිතේ අවිද්‍යාව නැහෙනේ. විද්‍යානි බුදුරජාන් වහන්සේ විද්‍යාවුදපාදී කිව්වනේ. ඒතර බුදුරජාන් වහන්සේ තණ්හාව නැහෙනේ. මොකද samudāre සත්‍ය පෙන්වන්නේ මේ තණ්හාව නිසාම තමයි මේ සත්‍ය මේ පැටලිලා ඉන්නේ කියලා. මේ භවෙන් භවයට යන්නේ තෘෂ්ණාව කියන එකමනේ 108 ආකාර තෘෂ්ණාවම සහමුලෙන් නැති කිරීමමනේ නිවන කියන එක තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් තණ්හාව සිතත් එක්ක පැටලිලානේ තියෙන්නේ. ඒතර තණ්හාව තියෙනවා නම් උපාදානයක් තියෙනමනේ. උපාදානය කියන්නේ තදින් අල්ලන් ඉන්නේ. ඒතර අපි බලන්න අපි මනසින් තදින් අල්ලගෙන නැද්ද? එහෙනම් මේ චක්ක ප්‍රසාද රූපයත් අපි තදින් අල්ලන් ඉන්නවනේ. එහෙනම් අවිද්‍යාව නැමැති නාම ධර්මය, තණ්හාව නැමැති නාම ධර්මය හා උපාදානය නැමැති නාම ධර්මයත් මේකට ප්‍රත්‍යද නැද්ද? එතකොට දැන් අපි අර කරුණු තුනක් අපිට නවත්තන්න බෑ. මොකද්ද? පෙර කර්මයෙන් මේ ක්‍රියාව අපිට නවත්තන්න දැන් බෑ. ඒක අපි විඳින්න වෙනවා. එතකොට සීත උෂ්ණ දෙකෙන් නැවත නැවත සකස් කරන එක අපිට නවත්තන්නත් බෑ. ගන්න ආහාර අපි නිරන්තරයෙන් ගන්න ඕනේ. ඒතකොට ආහාරයෙන් හටගන්න සුද්දාශ්‍රය කලාප අපිට නවත්තන්නත් බෑ. එකක් විතරක් නවත්තන්න පුළුවන්. පැහැදිලිද කියන එක? දැන් ඒක අද නවත්තමු. එච්චරයි තියෙන්නේ. මේක අකාලික ධමයක්. මේක හෙට කරන්න ඕන එකක් නෙමෙයි. ලබන සතියේ කරන්න ඕන එකක් නෙමෙයි. ඒ කියන්නේ චන්දරාගය. ඒ සිතේ ප්‍රවෘත්තියට චන්දරාගය තියනවද? ඡන්දේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. ඔය කරුණ අයින් කරන්න. එක කරුණයි අයින් කරන්න තියෙන්නේ. එක කරුණයි අයින් කරන්න තියෙන්නේ. එහෙනම් මේ චක්කු ප්‍රසාද රූපේවත් මේ සුද්දාස්ත්‍ර කලාපය දැන් හේතු ප්‍රත්‍යෙන්ද හටගන්නේ. දැන් ප්‍රධාන හේතුවයි දැන් අපි අයින් කරන්නේ. අයින් කරන්න බැරි හේතු තියෙනවනේ. දැන් පෙර භවයේත් අවිද්‍යාව තිබ්බනේ. පෙර භවයේ අපි අවිද්‍යාව නැති කලේ නෑනේ. පෙර භවයේ තණ්හාව නැති කලෙත් නෑනේ. පෙර භවයේ උපාදානිය නැති කලෙත් නෑනේ. ඒතර පෙර භවයේ ඒ අනුව අපි කර්ම කළානේ. හැබැයි ඒ කරපු කර්ම අපි කුසල කර්ම. තේරෙනවද? ඒ කුසල කර්ම වල ප්‍රතිඵල තමයි මේ භුක්ති විඳින්නේ. මනුස්සාත්ම භාවය ලබාගෙන ධර්මයට සිත නැඹුරු වෙලා තථාගතයන් වහන්සේගේ දහම සත්‍යයි කියන කාරණය පෙර භවවල සිත චිත්ත સંතාන තුල අනුගත කරගෙන හිටියා. ඒ සංසාර පුරුද්දට තමයි දැවිලා වාඩි උනේ. නැත්තම් එන්නේ නැහැ. තේරෙනවද? මේ සංසාර පුරුද්ද. ඒතකොට මේ භවයේ මේක කරගන්න පුළුවන්ද බැරිද? මොකක්ද ඒකට ඕනේ? අදිෂ්ඨානය. මම මේ කරනවා කොහොම හරි. එයි මේ සිතක් හා සිතුවිලි ටිකක් හා මේ සුද්දාස්ත්‍රක කලාප දෙකක් ඕනෝන්ට උපකාර කරගෙන මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මම කියලා කෙනෙක් ඇදගෙන යන. දැන් මම කියලා කෙනෙක් තින්නවද? මගේ කියලා දෙයක් තියනවද? මට අයිති කියලා දෙයක් තියනවද? ආත්මයක් තියනවද? ඒත් නෑ. ඒතර අපි රැවටිලා නේද? රැවටීමෙන් මුදන්න තමයි තථාගතයන් වහන්සේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. අපිව මේ මුලාවෙන් මුදවන්න. එහෙනම් අපි දැන් වර්තමානයේ අපේ සිතේ ප්‍රවෘත්තියට හැබැයි සම්මුති ලෝකේ ජීවත් වෙනකොට සිතුවිලි හටගනී. ඒක නවත්තන්න බෑ. සිතුවිලි හටගන රහතන් වහන්සේටත් සිතුවිලි හට ගන්නවා. හැබැයි සිතුවිලි තණ්හා උපාදාන නැහැ. ඒ සිතුවිලි වලට ඒ නාම ධර්මයන්ට අර නාම ධර්මයන් ප්‍රත්‍ය කරගන්නේ. එහෙනම් අපි එකම ධර්මයක් අයින් කරගන්න තියෙනවා. මොකක්ද අයින් කරගන්නේ? මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට තියෙන චන්දරාගය අයින් කරනවා. වෙන කිසි ආකාරයකින් ඕක අයින් කරන්න බෑ. එතකොට තණ්හාව අර 60 ආකාරයකට 108 තැන 108 ආකාරයකට හට ගන්න 60 තැනක. ඒතර එක තැනකින් අයින් කළා අපි. තේරෙනවද? චක්කුද්්වාරය. හ්ම්. ඒකෙන් අයින් කරා. දැන් කවද්ද ඔක කරන්නේ? අවබෝධය තුල තමයි කරන්නේ. ඇයි? නාමය රූපයට ප්‍රත්‍යයයි. වර්තමාන භවයේ අවිද්‍යාව තියෙනවමනේ. තියෙනවා. තණ්හාව, උපාදානෙ තියෙනවා. දැන් මේ සතර මහා ධාතුන්ට නේද ඔය තණ්හාවක් තියෙන්නේ. උපාදානයක් තියෙන්නේ. දැන් අවිද්‍යාවෙන් මං අයින් කරා මන් දන්නේ දැන් විද්‍යාවට ගෙනෙලා පෙන්නවා මේ චක්ක ප්‍රසාද රූපය කියන ධර්මතාවය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒතකොට අවිද්‍යාවෙන් මම මිදෙව්වා. හැබැයි තණ්හා උපාදාන දෙක ඔය දෙක කට්ටි අයින් කරගන්න. ඒක මට අයින් කරන්න බෑ. තේරෙනවද? තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළේ අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් අපි මේ ධර්මය ඔයත්න්ට දායාද කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේටත් බෑ ඔයත්න්ගේ සිස්සතන් තුළ තියෙන තණ්හා උපාදාන කියන නාම ධර්ම දෙක අයින් කරන්න. තේරුණාද? විද්‍යාවට එන හැටි අපිට කියලා දෙන්න පුළුවන්. ඒතර අවිද්‍යාව අයින් කරන්නත් අපිටත් බෑ. හැබැයි මේ දේකොලොත් අවිද්‍යාව අයින් වෙනවා කියන, තෘෂ්ණාව අයින් වෙනවා කියන කාරණය අපිට පෙන්වන්න පුළුවන්. ඒකයි පෙන්වන්නේ. පැහැදිලිද කියන එක. එහෙනම් දැන් හේතු ප්‍රත්‍යෙන්ද හටගන්නේ? නාමයේ රූපයට ප්‍රත්‍යය. ඔව්. ඒතර පෙර භවයේ ඒතර දැන් මව් කුසේ ගර්භාෂයේ කලලය ඒකේ චක්කු ප්‍රසාදය ඇහැ තිබ්බනේ. චක්කු ద్వාරයේ තිබ්බා. ඒතර පෙර භවයේ නාම ධර්මයේ නෙමෙයි දේ රූප ධර්මයට ප්‍රත්‍ය උනේ. පෙර භවයේ තණ්හාව නැමැති නාම ධර්මයක් නෙමෙයිද ඒ රූපයට ප්‍රත්‍ය වුනේ? පෙර භවයේ අවිද්‍යාව නැමැති නාම ධර්මයක් නෙමෙයිද ඒ රූපයට ඒ කලල රූපයේ තියෙන මේ චක්කු ප්‍රසාද රූපයේ හේවත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ප්‍රත්‍ය වුනේ? උපාදානයක් නෙමෙයිද ප්‍රත්‍ය වුනේ? වර්තමානයේ ප්‍රත්‍ය වෙනවමද නැද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ නික්ලිසි. ඇයි නික්ලිසි කියන්නේ? අවිද්‍යාව තණ්හා උපාදාන නැහැ. අපට අවිද්‍යාවක් තියෙනවා තණ්හාවක් තියෙනවා උපාදානයක් තියෙනවා. එහෙනම් මේක අයින් කරන්න ඕන ධර්මබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේක දැනගෙන දැකගෙන හේතු අයින් කරන්න හේතු අයින් කරන්න හේතු අයින් කරොත් මේකේ ක්‍රියාව නිවෙනවා වර්තමානයේ ක්‍රියාව සිද්ධ වෙන්නේ මේ භවයේ කර්මානුරූප පෙර භවයේ හැබැයි මේ භවයෙන් ඊගා භවයට ගෙනියන්න බෑ ඒ නිසා තමයි පටිච්ච සමුප්පාදයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අතීත හේතු පහකින් වර්තමාන ඵල පහක් හැදුවා. අවිද්‍යාව තිබ්බ පෙර භවයේ එක එක හේතුවක්, තණ්හාව තිබ්බ පෙර භවයේ ඒ අනුව කර්ම කළා. තණ්හාව තියෙනවා නම් උපාදානයක් තිබ්බා. උපාදානය තියෙනවා නම් කර්ම කළා. අවිද්‍යාව, තණ්හා, උපාදාන, සංස්කාරහ කර්ම භව කියන ඒවා අතීත හේතු. ඒ පහම නාම ධර්මයන්. අවිද්‍යාව නාම ධර්මයක්, තණ්හාව නාම ධර්මයක්, උපාදානීය නාම ධර්මයක්, සිතේ ගොඩ නැගෙන්නේ සංස්කාර හේවත් කර්ම නාම ධර්මයක්, උපාදාන පත්‍ය භව කියන තැන කර්ම භව ඒත් නාම ධර්මයක්. එහෙනම් පෙර භවයේ නාම ධර්ම පහක් වර්තමාන භවයේ මේ නාම රූප දෙකට ප්‍රත්‍ය වුණා. එතකොට වර්තමාන භවයේ නාම රූප දෙක පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයත් එක්ක. හරිද? පැහැදිලිද කියන එක තේරෙනව නේ? ප්‍රතිසන්දි විඥානයේ යුක්තාණුවේ බැස්සනේ. එතන ඉඳලා නාම රූප දෙක පටන් ගත්තනේ. ඒතර විඥාන නාම රූප දැන් ක්‍රියාත්මකයි. ආයතන 6 ක්‍රියාත්මකයි වර්තමානයේ. හරිද? ඒ ආයතන 6ට ස්පර්ශ 6ක් වර්තමානයේ ක්‍රියාත්මකයි. ඒතර විඥානයේ නාම රූප වලට ප්‍රත්‍යයයි නාම රූප ආයතන වලට ප්‍රත්‍යයයි ආයතන හය ස්පර්ශ හයට ප්‍රත්‍යයයි ස්පර්ශ හය විදීම් හයට ප්‍රත්‍යයයි දැන් වර්තමානයේ ඒ පහ තියෙනවද විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා නාමහා රූප නේද හ්ම් එතකොට දැන් අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද පෙර භවයේ නාම ධර්මයන් පහක් බලවත් කරගත්ත නිසා මේ භවයේ මේ නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තද නැද්ද ක්‍රියාත්මක වෙනවද නැද්ද? හඳයි වර්තමාන භවයේ අපි අයින් කරමුකෝ හේතු පහ. වර්තමාන භවයේත් ඔය හේතු පහ හැදුවොත් අනාගතයටත් ඔය ඵල පහ හම්බ වෙනවා. වර්තමානයේ හේතු පහ තමයි තණ්හා, උපාදාන, සංස්කාර අවිද්‍යාව, කර්ම භව. දැන් වර්තමානයේ තණ්හාව තියෙනවා. සිතවිල්ලක් නාම ධර්මයක් විතරයි. ඒතර වර්තමානයේ අවිද්‍යාව හේවත් නාම ධර්මයක් තියෙනවා. වර්තමානයේ උපාදානය කියන නාම ධර්මයක් තියෙනවා. ඒතර වර්තමානයේ ඒ අනුව සංස්කාර හේවත් කර්ම රැස් කරනවා. උපාදානය නිසා ආයි කර්ම රැස් කරනවා. වර්තමාන භවයේ මේ පහ හැදුවොත් අනාගත භවයටත් ඔය ඵල පහ භුක්ති විඳින්න වෙනවා මොන ඵල පහද විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කොට ආයිගා භවයට ගිහිල්ලත් ඒ ඵල භුක්ති විඳින ගමන් අර හේතුපා හදනවද නැද්ද සංසාරයෙන් මිදෙන්න බෑ නේද එතකොට එහෙනම් මිදෙන්න තියෙන්නේ කොයි අවස්ථාවේද පරලව ගියාට පස්සේ මැරුණාට පස්සේ බෝඩ් එකක් ගහනවානේ සිරියාවති උපාසිකා මාතාවට නිවන් සැප ලැබේවා කියලා හම්බේනවද කොහෙද හම්බෙන්නේ මේ භවයේදී හම්බෙන්නේ නිවන් සැප විඳින්නේ මේ භවයේදී. ක්ලේශ පරිණිරවාණය නිවනයි. ස්කන්ධ එක තියෙයි ඒක චුතියේදී අවසන්. අවසානයේදී ඒක අවසන්. ඒ කියන්නේ මෘත්‍ය මරණය මෙරුවා. එතකම්ම තියෙනවා ස්කන්ධ පහ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ භවයේ මොකක්ද අයින් කරන්නේ? මේ නම නාම ධර්ම පහ අයින් කරන්න ඕනේ නේද? මොකක්ද නාම ධර්ම පහ? අවිද්‍යාව, තණ්හා, උපාදාන, සංස්කාර හා කර්ම භව. මේ හේතු පහ හැදුවොත් අනාගතයේ ඵල පහක් භුක්ති විඳින්නේ වෙනවමයි. සසරෙන් නිවනටයි බණ කියන්නේ. එහෙනම් අපි වර්තමානයේ මොකද කරන්නේ? අර මම පෙන්වන්නේ එතකොට කර්මයෙන් ක්‍රියාත්මක වෙන එක අපිට නවත්තන්න බෑ දැන්. ඒක පෙර භවයෙන් කරගෙන ආපු එකනේ. එතකොට සීත උෂ්ණ දෙකෙන් මේ ඇදගෙන යන ක්‍රමය අපිට නවත්තන්නත් බෑ. ආහාරය අපිට ඕනේ නිරන්තරයෙන්. ඒක අපිට නවත්තන්නත් බෑ. එකයි නවත්තන්න පුළුවන්. කම්මචිත්ත ඍතු ආහාර කියන ওই ප්‍රත්‍ය හතරෙන් එකක් අපි අයින් කරනවා. එකයි අයින් කරගන්න තියෙන්නේ. සිතේ ප්‍රවෘත්තිය. සිතේ තමයි තණ්හාව තියෙන්නේ. ତොර සිතේ තමයි අවිද්‍යාව තියෙන්නේ. සිතේ තමයි උපාදානිය තියෙන්නේ. සිතේ තමයි කර්ම රැස් වෙන්නේ. සිතේ තමයි කර්ම භව රැස් වෙන්නේ සිතේ. එහෙනම් මොකක්ද අයින් කරන්න ඕනේ? සිතේ ප්‍රවෘත්තිය. ତොර සිතේ ප්‍රවෘත්තිය අයින් කරාම මේ සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්තිය නිකම්ම නවතිනවද නැද්ද? දැන් කර්මානුරූපව දැන් දේශනා කරනකොට ගොඩාක් අය කියනවා මේ කර්මානුරූපව තමයි උපදින්නේ මැරෙන්නේ කියලා. දැන් උපදින මැරෙන කෙනෙක් ඉන්නවද? කොහෙද ඉන්නේ උපදින කෙනෙක්? දැන් මේ සතර මහා ධාතුවේ සුද්දාස්ත්‍ය කලාපය සකස් වෙනවද? ඒක කම්මචිත්ත ඍතු ආහාර කියන නාම ධර්ම දෙකකුත් කම්මචිත්ත කියන නාම ධර්ම දෙකකුත් සීත උෂ්ණ හා ආහාර කියන රූප ධර්ම දෙකකොත් විසින් ඇදගෙන යනවාද? දැන් සත්ත්ව සංඥාව ගැලවිලාද නැද්ද? සත් එක්ක වෙදින්. හ්ම්. දැන් එකක් කිව්වේ. කනත් ඒ වගේ. හ්ම්. සෝතද්්වාරය අපි ద్వාර වශයෙන්ම ගමුකෝ. අපි ධර්මයට යන්නේ නැතු. අපි ධර්මයේ ගැඹුරු වෙන්නේ ටික ගන්න. සෝතද්්වාරය. මේ මොනවෙන්ද හැදිලාද? සෝතද්වාරිකවර සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය. හරි. ඒකේ ආයශ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17 තුළ ඉපද බිඳිනවා. හැබැයි එතකොට දැන් තියෙනවනේ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා නම් මේ තියෙන්නේ කණක්. හොඳට. නිතරම ඇහෙන්නේ. නාම ධර්ම දෙකක්. මොකද නාම ධර්ම දෙක? කර්ම හා සිතේ පැවැත්ම. සිතේ පැවැත්ම තියෙනකන් කණ ඇහෙනවද? කර්මයෙන් පටන් ගත්තා කර්මයෙන් හැඩය හැදුවා කර්මයෙන් පැවැත්ම තීරණය කළා කර්මයෙන් අවසානය තීරණය කළා මට පුළුවන් ද තීරණයක් ගන්න කාන පිළිබඳව මම මැරෙනකම් අහන හොඳට මට වෙනුකුත් ඕනේ හොඳට ඇහෙනවා මට එහෙම පුළුවන් ද තීරණයක් ගන්න බෑ කවුද ඔක තීරණය කළේ පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරය තියෙන. එතකොට එහෙනම් නාම ධර්මයක් නෙමෙයිද පෙර භවයේ මේකට ප්‍රත්‍ය වේලා තියෙන්නේ? එතකොට වර්තමාන භවයේ නාම ධර්ම දෙකක් නෙමෙයිද? මොකද්ද? කර්මය. ඒ කියන්නේ පෙර භවයේ කර්මය. තර වර්තමානයේ සිටේ ප්‍රවෘත්තියයි. ඒ සිටේ ප්‍රවෘත්තිය නැවතුනොත් එදාට පස්සේ මරිච්ච මිනිහට ඇහෙනවද? කොච්චර කෑ ගැහුවත් ඔය ළඟට වෙලා පෙට්ටිය බදාගෙන කෑ ගහන්නේ. අඬනවා කෑ ගහනවා වැළපෙනවා. නැගිටීද? නෑ ඇයි? ඇහෙන්නේ නෑ. එතකොට දැන් සිතේ ප්‍රවෘත්ති නැති හින්දා නේද? හැබැයි සීත උෂ්ණ දෙකෙන් ක්‍රියාත්මක වෙනවා. ආහාර ගන්නෙ නැහැ. තේරෙනවද? ඒකත් ටික දවසක් විතරයි සීත උෂ්ණ දෙකෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒතකොට වර්තමානයේ මේ සුද්දාස්ඨක කලාපයට කන කිව්වේ සුද්දාස්ඨක කලාපේනේ සතර මහා ධාතුනේ. එහෙනම් වර්තමානයේ නාම ධර්ම දෙකක් ඒ කියන්නේ කර්මය හා සිතේ පැවැත්ම රූප ධර්ම දෙකක් සීත උෂ්ණ දෙක සමෝපවතින තාක්කල් තියන්න පුළුවන්. අයිස් වලින් තිබ්බොත් පවතන්න බෑ. ගිනි ගොඩකට ලං කරොත් ඒත් පවතන්න බෑ. සමව පවතින තාක්කල් පවතන්න පුළුවන්. එහෙනම් සීත උෂ්ණ කියන්නේ සතර මහා ධාතු සතර මහා ධාතුන්ට ප්‍රත්‍යද? ආහාරයෙන්ද මේක පවතින්නේ? දින හතක් ආහාර නොගෙන හිටියොත් මේ සියලුම ක්‍රියාවන් අහෝසි. ආහාරය කියන්නේ සතර මහා ධාතු සුද්දාස්ත්‍රක කලාපයේ ප්‍රත්‍යද? එතකොට රූප ධර්ම දෙකක් එවත් සුද්දාස්ත්‍රක කලාප දෙකක් මේ සුද්දාස්ත්‍රක කලාපයට ප්‍රත්‍යද කර්මය හා සිත කියන නාම ධර්ම දෙකක් ප්‍රත්‍යද එතකොට නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙලා තියෙන්නේ මගේ කනටද එහෙම නැත්නම් මේ පෙර කර්මයෙන් සකස් වෙච්ච අවිද්‍යා තණ්හා උපාදාන කර්ම කියන ධර්මතාවයන්ගෙන් පටන් ගැනීම හැඩය පැවැත්ම හා අවසානය තීරණය කරන සුද්දාස්ත්‍රික කලාපේ පැවැත්මයි. නාමයේ රූපයට ප්‍රත්‍යද. දැන් මෙතනින් බලන්න පුළුවන් තව එකක්. නාමේ නාමයට ප්‍රත්‍ය වෙනවා. ඇයි? මේක අවබෝධ නැහැ තාම අපිට. ඒ නිසා අපිට අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙනවා නම් තණ්හාවක් තියෙනවා. ඒතර අවිද්‍යාව තණ්හාවට ප්‍රත්‍ය වෙනවා. ඒ අවිද්‍යාව තියෙනවා නම් තණ්හාවක් තියෙනවා. අවිද්‍යාව තණ්හා දෙක උපාදානයේට ප්‍රත්‍ය වෙනවා. දැන් ඒතර නාම ධර්ම වර්තමානයේ තවත් නාම ධර්ම තුනක් තියෙනවා. තියෙනවද නැද්ද? ඔව්. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ මේකට? අර මං එහෙන් පෙන්නවා වගේ කරුණු තුනක් අපිට නවත්තන්න බෑ. ඒ කියන්නේ කර්මයෙන් ක්‍රියාත්මක වෙන පටන් ගැනීම හටගත්ත දැන් කර්මයෙන් එතකොට පැවැත්ම ගෙනියන්නේ කර්මයෙන් ඒක අපිට නවත්තන්නත් බෑ. හරිද? එතකොට සීත උෂ්ණ දෙක හා ආහාරය නවත්තන්නත් බෑ. එකක් අයින් කරන්න පුළුවන්. තණ්හාව අයින් කරන්න. චන්දරාගය අයින් කරන්න. චන්දරාගය අයින් කරන්න තියෙන කරණ නෙමෙයි. අර සුද්දාස්ත්‍රක කලාපයට. සුද්දාස්ත්‍ර කලාපය නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. පට ව්‍යාපොච්චේ චෝවායෝ වර්ණ ගන්ධ රස ඕච තදගතිය දීර්ඝගතිය උස්නේ වාතය. ඔක් ඒ කරුණු හතරෙන් නෙමෙයිද මේ ධර්මතාවය හැදිලා තියෙන්නේ. එහෙනම් ඒතර නාම ධර්මය රූප ධර්මයට ප්‍රත්‍යයයි. ඒතර සිත පිහිටලා ඉන්නේ අපි දන්නවා සිත කියන්නේ නාම ධර්මය. හැබැයි ආ රූප ධර්මයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ හෘද වස්තුවත් එක්ක. හැබැයි හෘද වස්තුව විතරක් නෙමෙයි තියෙන්නේ මේකේ තව 31ක් තියෙනවා. ඒ කුණප කොටස් කීයක් තියෙනවද? 32ක් තියෙනවා. ඒ 32ම ප්‍රත්‍යද එතකොට? ආ. එතකොට රූපේ රූපයට ප්‍රත්‍යද? රූපේ නාමයට ප්‍රත්‍යද? දැන් පැහැදිලිද කියන එක. ඒතර මම එක්කෝ. නැකට දාගෙන ඉන්න මනස තුල පුජ්‍යලෙක් ඉන්නවද? මගේ කියන්නේ මොකද්ද? මට අයිති කියන්නේ මොකද්ද? යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සිටින් දකිනවා. පැහැදිලිද කියන්නේ? මේ ධර්මය තුල මානසිකාරය පවත්වන්නේ. සිතේ ප්‍රවෘත්තිය ගන්න මේ ධර්මතාවයට හේතුප්‍රත්‍ය. වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන සිදුවීම බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරන මහණෙනි අතීතය අතහරින්න. අනාගතය අතහරින්න වර්තමානයේ විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්න මේ ධර්මය අවබෝධ කරගන්න නම් නැත්තම් බෑ. ඒ වර්තමානයේ විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්න එකට තථාගතයන් වහන්සේ දේශනා කරා මහණෙනිය සතිපට්ඨානයි. සති කිව්වේ සීය ප ဋ ාණ කිව්වේ පිටව ගත්තා. ඒතර කාය කායනුපස්සී විරදී. ආ වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති මේ සිත හැසිරෙන ආකාරය බලනවා ධම්මානු ධම්මානු ධම්මානුපස්සී විහෙරති නම් මේ ධම්මානුපස්සී විහෙරති ධර්මයට අනුකූලවයි පවත්වන්නේ මනස ඒ මොන ධර්මතාවේද ඒ කයන අයම්බික්ක වේ මග්ගෝ මහණෙනික මගයි මොකන්ද නිවනට සසරෙන් නිවනට බණ කිව්වේ. ඒක කාලයක් ගෙවුණ දැනුණේවත් නැහැ නේ. දැන් ওই විදිහට ඉතුරු සියල්ල බලන්න වෙනවා. ඒ බලන්න බලන්න බලන්න බලන්න ඉන්නේ අවබෝධය. ඒ අවබෝධය ස්ථාවර එකක්. සත්‍ය අවබෝධයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. නඹල මේ රැවටිලා ඉන්නේ. අනවබෝධය තුල ඉන්නේ. මෝහය තුල ඉන්නේ. අවිද්‍යාව තුල ඉන්නේ. අවිද්‍යාව, මෝහය, අනවබෝධය, නොතේරෙනකම, නොවැටහීම නිසා සත්‍යය කර්ම කරනවා. කර්ම කරනවා. අන කර්ම කරන්නේ ඇයි? තෘෂ්ණාව වයින් කරන්නේ. සිතේ සිතේ පැවැත්මට උපකාර වෙන තෘෂ්ණාවයි අවිද්‍යාවයි උපාදානය පෙයින් කරා. ඊට පස්සේ කර්ම කරන්නේ. කර්ම කරන්නේ නැත්නම් විපාක විපාක නැතින සංසාර ප්‍රවෘත්ති ඉවරයි. දැන් අද සසරෙන් නිවනට බණ කිව්වේ. පැහැදිලි? හ්ම්. නිරන්තරයෙන් මානස ධර්මය තුල තියන්නේ. වෙනත් කිසි දෙයක් ගැන තියලා වැඩන්නේ. දරුව හැදුවා ඉගෙනුවා රැකී ආරක්ෂා කළා රැකී ආරක්ෂා හොයලා දුන්නා අවහවිහා කළා දුන්නා තමන් සතු වස්තු දේපල තියෙනවා නම් ඒවත් පවර්ලා දුන්නා දැන් සියල්ල කරලා ඉවරයි දරුවන්ගේ දරුවෝ හදන්න ගියොත් නම් ඊගා භවයටත් අනිවාර්යයෙන් මේ දුක් ගොඩ අරගෙන යන්න වෙනවා තේරෙනවද හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා